පස්වෙනි ධර්ම දේශනා වාරයේ මේ ආශ්‍රව කියන පදය මුල් ඉදිරිපත් කරගත්තේ අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච නිබ්බේතික සූත්‍රය හරහා ඉතින් ඒ සූත්‍රය අංගුත්තර නිකාය චක්කනිපාතේ සඳහන් වෙලා තියෙන්නේ ඒකෙදී ඒ සරුවචන් වහන්සේ මේ පද 6ක විස්තර හරහා ඒ නිර්වේදය අවබෝධය පිළිබඳව ඉගැන්වීමක් දේශනාවක් කෙරෙනවා ඒකේ හතරවෙනියට සඳහන් වෙලා තියෙන්නේ මේ ආශ්‍රව කියන පදය. ඒ ආශ්‍රව කියන පදයේ භය පැතිකඩක් ඉගෙන ගැනීම සඳහා සරුවත්නාංශයේ මේදී අපට අනුශාසනා කරනවා. ආශ්‍රව කියන්නේ මොනවද? ඒ ආශ්‍රවල හටගන්ම කොහොමද? ඒ ආශ්‍රයන්ගේ විවිධාකාර නානාවිද භාවය කොහොමද? ආශ්‍රයන්ගේ ආධිනව මොනවද? ආශ්‍රයන්ගේ ගිවි යෑම කොහොමද? ආශ්‍රයන් ගෙවී කිරීමේ මාර්ගය මොකක්ද? ඉතින් මෙන්න මේ සරුවචනාසයෙන් පෙන්වන පැති කඩවල අපි ඉන්නේ කතෝසක වේ කතමෝච බික්කවේ ආසවාන වේමත්තතා කියන ඒ ආශ්‍රයන්ගේ විවිධ භාවය නානා භාවය කොහොමද කියලා දැනගන්න අදහසයි. ඉතින් ඇත්තට මේ නිබ්බේධික සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ අතිබික්කවේ ආසවා නිරය ගාමිනියා තිරච්ඡාන ගාමිනියා, පෙත්ත විෂය ගාමිනියා ආදි වශයෙන් ආශ්‍රව ධර්ම තියෙනවා නිරයට යොමු කරවන, තිරස් තිරිසන් ලෝකයට යොමු කරවන, പ്രേත ලෝකයට යොමු කරවන, අනුස ලෝකයට යොමු කරවන, දිවි ලෝකයට යොමු කරන ආදි වශයෙන් භවයේ එක එක තැන්වලට මේ ආශ්‍රව විසින් ඇදගෙන යන ගතියක් තියෙනවා. ඒකෙදි පෙන්වන්නේ මේ භවගාමි ආශ්‍රවවල තියෙන නොදැනුවත්වම ඇදගෙන යන ගතිය. ඉතින් මම ඒ වේමත්තතාවය කියන පදේ යටතේදීම හිතුව කල්පනා කරුවොත් හොඳයි කියලා මෙහෙම ඇදගෙන යන ගමන කපලා අපි ආශ්‍රව පිළිබඳව ඒ විෂම ගතිය නපුරු ගතිය කැපීම සඳහා ආශ්‍රව අංගේ සම් ආශ්‍රවයන්ගේ ප්‍රහාණය සබ්බාතව සංවර පහාන කියන සබ්බාසව සූත්‍රයෙන් මේකට කරුණු ටිකක් අරගෙන ආශ්‍රවයන් අපි නොදැන යන්න හැරියොත් ඒක එක්කෝ නිරේට ඇදගෙන යනවා නැත්නම් ත්‍රිසං යෝනියට ඇදගෙන යනවා ප්‍රේත විශේෂයට ඇදගෙන යනවා එහෙම නැත්නම් මනුස්ස ලෝකෙට දිවි ලෝකෙට ආදී වශයෙන් ගිනියනවා ඉතින් මේකෙන් සමහරට අපි කැමැතියි සමහර ඒවාට අපි අකමැතියි මොකද සරුවචන් ආනන්දේ මේ ඔක්කොටම අකමැතියි භවයේ මොනම තැනකවත් එහෙම සන්තෝෂ වෙන්න උදම්මනන දෙයක් නැහැ. ඩිංගිත්තක් හරි කොනක් තියෙනවා නම් ඒක ඉවර කරන කම්ම ඇති කියන්න එපයි කියලා සරුවත්යන්සේ සඳහන් කරනවා. ඒ නිදාහන නිදර්ශනයක් විදිහට තමන් මේ ජීවිතයේදී අනාගාමී ඵලයටපත් උනත් දැන් තියෙන ඉතුරු උද්දම් භාගයේ සංයෝජන විතරයිනේ. ඒක කොහොමඩත් තව එක භවයකින් නැති වෙනවනේ කියලා ඉසුබුලන්න එපයි කියලා. විවේක ගන්න එපයි කියලා. අනාගාමී මට්ටමේදී ඉතුරුලා තියෙන කෙලස් ටික 100%ක්ම ගෙවන අරියත් මාර්ගයේ දක්වාම අත නෑර කටයුතු කරන්ඩ අර ඉතුරුලා තියෙන කෙලස් ටික හොඳටම ඇති ඒ වදදීම සඳහා නපුර සඳහා විශේෂයෙන්ම අනාගාමී වෙච්ච එකනට අනිත් කෙනාට වැඩි හොඳට ඒක පැහැදිලි වෙනවා ඒක විස්තර කරනකොට සරුවත්ංශය සඳහන් කරනවා මානෙනි මේ අසුචි මූත්‍රා කියන දෙක ඉතාම පුංචි ප්‍රමාණයක් තිබ්බත් ගඳ කියන එකේ අඩුවක් නැහැ. ඒක නිසා ඒක ටිකයි ලොකුයි ප්‍රශ්නයක් නැහැ ගඳ ගඳමයි. ඒ වගේ තමයි කෙලෙස් වල ඩිංගිත් කරේතුලා තියෙනවනම් ඉවර කරන කම කටයුතු කරන්න කියලා. ඉතින් මේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේදී ඒ කෙලෙස් කපන හැටි ආසව කෙලෙස් කපන හැටි විස්තර කරනවා. ඒකෙත් තියෙනවා කැපීමේ වේමත්තතාවය. කැපීමේ নানা ආකාර ඒ පිටියට කෙලෙස් වලට නිසින්ින්ද යන්න දෙන්නේ නැතුව දැකගෙන දැනගෙන කපල හැරීමේ ක්‍රම ක්‍රම රාශියක් ඒකේ සඳහන් වෙනවා. පළවෙනිම සඳහන් වෙන්නේ දස්සනා පහතබ්බා කතමාච බික්කවේ ආසව දස්සනා පහතබ්බා. දැකීමේ දැනගැනීමේ ප්‍රහාණය කර හැකි ආශ්‍රෝජාතියක් තියෙනවා. ඒක තමයි ඉතින් ප්‍රධානම ඉස්ලාම හම්බෙන වැදගත්ම කඩයිම. ඉතින් ඒක සාමාන්‍ය ලෝකේ විවහරෙන් කියනවනම් ඒ සෝවාන් වීම වශයෙන් තමයි සඳහන් කරන්නේ. ඉන්ෂා සෝවාන් වීම සඳහා අවශ්‍ය වෙන්නේ දස්සනා පහතබ්බ ආශ්‍රව ධර්ම ටික ගෙවම් කරන එකයි. ඉතින් ඒ ආශ්‍රව ධර්ම තුන ඒ දස්සනා පහතබ්බ ආශ්‍රව විස්තර කෙලවරේ සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ සඳහන් කරලා තිනවා. ඉතින් මේ විදිහට ඒකට සූර වෙලා දක්ෂ වෙලා කටයුතු කළොත් ඒ සීලබ්බත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ධර්ම ගෙවම් කරන්න පුළුවන්. ඉතින් ඒක අපි මගක් දුරට ඊයේ සාකච්ඡා කරලා අද ඊටු ටික සාකච්ඡා කරනවා කියන පොරොන්දුවෙන් තමයි ඊයේ ධර්ම දේශන මත කරේ. ඉතින් ඒක නිසා අද මේ කතමෝච බික්වේ සංවරා පහ තබ්බා කියන මාතෘකාව දවසේ ධර්ම මාතෘකාව විදිහට ඉදිරියෙන් තියාගත්තා. ඒකෙදී සඳහන් කරා යම් වූ අෂ්ටුතවත් පු탁 කෙනෙක් ඉන්නවනම් සත් මේ සත්පුරුෂයෙක් දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරලා බලපොරොත්දක් නැහැ. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයට අහලා නැහැ. ආර්ය ධර්මයේ හැසිරලා බලපොරොත්දු නැත්නම් ඒ කෙනා යේතේ අමනසික යේතේ ධම්මා අමනසිකාරා තේ ධම්මා මනසිකරෝති. යේතේ ධම්මා මනසිකාරා තේ ධම්මා න මනසිකරෝති. යම් කිසි ධර්ම කොටාශයක් තියෙනවා නම් ඒකට හිත නොයදී ඒ දේවල් වලට හිත යොදනවා. යම් කිසි ධර්ම කොටාශයක් තියෙනවා නම් හිත යෙදිය යුතු ඒ දෙයට හිත යොදන්නේ නැහැ. ඒ මොකද යා එහෙම උපදිස්පන්තියක් ලැබිලා නැහැ. ඒ නිසා ඒක නා මෙනේ නොකල යුතු ධර්ම මෙනේ කරනවා. මෙනේ කල යුතු ධර්ම මෙනේ කරන්නේ නැහැ. අසුරු නොකල යුතු ධර්ම අසුරු කරනවා. අසුරු කල යුතු ධර්ම අසුරු කරන්නේ නැහැ. මේ මේ විදිහට නොමෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කිරීමත් මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි නොකිරීමත් නිසා මේ කෙනාට විවිධාකාර සැක <clears throat> දෘෂ්ටි <clears throat> ඒ වගේම මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්න વિશે හෝ තමන් ගත කරන්න සිද්ධ වෙනවා හිතන ආධ්‍යාත්මික વિશે વિશે නානා ප්‍රකාර සීල වෘත පිළිබඳ සංකල්පනා ඉඳ පටන් ගන්නවා ඒ නිසා මේ මිනිස්සයා අන්තිමට දිට්ටි ගහනන් දිට්ටි කන්තරන් දිට්ටි විසූකන් දිට්ටි විප්පන්දිතං ආදි විදියට මේ දෘෂ්ටීන් වල පඹගාලක පැටලෙන්න වගේ පැටලෙනවා මොන විදියෙන්වත් සුතමේ ඥානකින් බේර ගන්න බැරි මොන විදියකින්වත් ඒ කෙනාට Taman වශයෙන් කල්පනා කරලා හිතලා අන්වේ ක්‍රමයකට ණය විපස්සනාවකට ගොඩ එන්න බැරි. ඉතින් ඒක නිසා ඒ කෙනාට පටලැවිල්ලේ කෙලවරක් ලැබෙන්නේ නැහැ. දිගටම පටලැවිලි සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නොවීමට නම් අර විදිහට සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ. සත්‍ය ධර්මයේ අහන්න ඕනේ. සත්පුරුෂ ධර්ම ටිකක් ක්‍රියාත්මක කළ බලන්න ඕනේ. ඒ වගේම ආර්යයන් වහන්සේලා අඳුර ගන්න ඕනේ, ඇසුරු කරන්න ඕනේ. ආර්ය ධර්මයේ අහන්න ඕනේ. ඒකල ආර්ය ධර්මයේ දක්ෂකම් ඇති කරන්න ඕනේ. ඇති කරනකොට මේ ආර්ය ධර්ම හරහා සත්පුරුෂ ධර්ම හරහා මේ අර්ථ ශාස්ත්‍රය විතරක් නෙවෙයි ධර්මයේ කියලා දෙනවා. අර්ථ ධම්ම නිරුත්ති ප්‍රතිභාන කියලා මේකේ පැති හතරක් තියෙනවානේ. අර්ථය කියලා කියන්නේ මේ ලෝකයේ අර්ථ ශාස්ත්‍රය. ඒ කියන්නේ භවභෝග සම්පත්. එහෙම නැත්නම් ආමිෂ සම්පatti. ඉතින් ඒ සත්පුරුෂයන් එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා ඒ <clears throat> භවභෝග සම්පත් පිළිබඳ ඇත්තා වූ අර්ථ අර්ථ විතරක් නෙවෙයි කතා කරන්නේ ඒකනේ දන්න භාෂාව ඒක හරහා ධර්මයට යොමු කරනවා ධර්මය කියලා කියන්නේ ඒවා පිටිපස්සේ තියෙන න්‍යායය ඒවා පිටිපස්සේ තියෙන සමීකරණ ඒවා පිටිපස්සේ තියෙන පද්ධතියට යොමු කරලා පෙන්නලා දෙනවා මේක දිගේ ගත කරන්න ගත්තොත් මේ අර්ථයේම සලකලා අර්ථ ශාස්ත්‍රයේම සලකලා ජීවිතය ගත කරන්න ගත්තොත් ඒක ඉතින් ඒ කාමභෝගියව ගත කරන තිරසනෙක් එක්ක විසි වෙනසක් නැහැ. නමුත් ඊට වැඩි ඇති ආධ්‍යාත්මිකට යන්න නම් ඊට වැඩි ඇති ආගමනුරූප ගතියකට යන්න නම් මේ අර්ථ අර්ථය හරහා ධර්මයට යොමු කරන දේ කරනකොට අර්ථශාස්ත්‍රී කියලා දෙන්නේ නැති ආකාරයට මේ මෙනෙහි කළ යුතු ධර්ම වර්ගයක් තියෙනවා මෙනෙහි නොකළ යුතු ධර්ම වර්ගයක් තියෙනවා මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කළ යුතු අතර මෙනෙහි නොකළ යුතු ධර්ම නොකළ යුතුයි ඒවට අපි කියනවා මේ චාරිත්‍ර වාරිත්‍ර කියලා. සාමාන්‍ය ලෝකේ චාරිත්‍ර වාරිත්‍ර වගේක් තියෙනවා. සත්පුරුෂ ධර්මෙත් ආර්ය ධර්මෙත් චාරිත්‍ර වාරිත්‍ර වගේක් තියෙනවා. ඒක හරියට වැඩ කරන කරන කඩවට මම මේක මේක නොකල යුත්තක් මේක කල යුත්තක් කියලා ඒ පැතිකඩ පෙන්ලා දෙන එක අපේ ලොකු සංස්කෘතික පොත ලියනකොට ලොකු සංස්කෘතිය මතක් කළේ ගත යුතු පැතියා හල යුතු පැති කියලා ආනාපාන සති භාවනා කරනකොට මෙන්න මේ දේවල් කළ යුතුයි. මේවා නොකළ යුතුයි. ඉතින් ඒක කළ යුතු නොකළ යුතු දේවල් කියලා දෙන්න නම් යම් ප්‍රමාණයක් ඒක කරලා ඒකේ ගුණාගුණ කිව්වට පස්සේ තමයි එයාට කියන්න පුළුවන් මෙන්න මේ නුගුණේ ආවේ මෙන්න නොකළ යුතු දේ කරපු නිසා. මේ ගුණේ ආවේ මේ කළ යුතු දේ කරපු නිසා. ඉස්සරහට මෙන්න මේ විදිහට කරන්න කියලා ඒ කෙනාගේ කට උත්තරේ හැටියට ඉස්සරහට යොමු කරවන්න පුළුවන්. එහෙම නැතුව ඔක්කොටම හරින විදිහට අංග සම්පූර්ණ කළ යුතුලා ඉස්තුවක් සහ නොකළ යුතුලා ඉස්තුවක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් වෙදෙක් ආවට ලෙඩෙක් ගියාට පස්සේ <coughs> වෙදා ඉස්ලාම් බෙහෙත් පන්තියක් දෙනවා. මෙන්න මේක පාවිච්චි කරලා ඇවිල්ලා ගුණාගුණ කියන්නේ. ඒ පළවෙනි බෙහෙතෙන් තමයි වෙදා ලෙඩේ අල්ලගන්නේ. ඉතින් ඒකෙදි වෙන්නේ මොකද්ද? අර ලෙඩේ තිබුණ ටිකක් රෝග ලක්ෂණ වැඩි කරනවා. වැඩි කළා ටිකක් ඇවිස්සෙනවා. ඉතින් මේ එදා හිතුවොත් හිතුවොත් මේ වේදා ළඟට මම ගිහින් ලෙඩ සනීප කරන්න මේ මනුස්සයා දීපු බේතෙන් බේත් ලෙඩ වැඩි වුණා. ඉතින් ඒක නිසා ආයෙත් ගියොත් දැන් ආයෙ වැඩි වෙයි කියලා ආයෙ වේදා ගාවට ගියේ නැත්නම් ගුණාගුණ කිව්වේ නැත්නම් එයා ඒ වේදා ගැන කරන කතාව හෝ බෙහෙත ගැන කරන කතාව හෝ ලෙඩ ගැන කරන කතාව සම්පූර්ණ විෂමයි. මොකද මේ මනුස්සයා දන්නවනේ මේ බෙදා දීලා තියෙන්නේ ලෙඩ ඇවිස්සෙන බෙහෙතක් තමයි ඉතින් ඊට පස්සේ ගිහිල්ලා මේ වෙච්ච සිද්ධිය මෙන්න මේ මේ බේත මේ මේ ප්‍රතිපාපයත් එක්ක මෙච්චර ගාණක් මම බිව්වා බිව්වට පස්සේ මෙන්න මේ මේ මේ වුණා කියලා මේ ගුණාගුණ කිව්වට පස්සේ තමයි දෙවෙනි කසාය තුඬුව ලියන්නේ. අපි හිතාන ඉන්නවා මේ කසාය තුඬු වෙනම පොතක ලියලා ඇති කියලා කවදාවත් නැහැ. දෙදා ඒ වෙලාවේ කල්පනා කරනවා <clears throat> මෙන්න මේ මේ දෙයක මෙතන තියෙන නිසා ඒ කසායේ වට්ටුවරට හරියන විදිහට යාට හිතට එන දේවල් දාලා කලන් 12ට හදලා දෙනවා. ලෙඩා ගියේ නැත්තම් වෙදාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියානින්න එහෙම ලෙඩ උත්සන්න වීම නිසා වේදා ගැන වැරදි අදහසක් ඇති කරගෙන බෙහෙත ගැන වැරදි අදහසක් ඇති කරගෙන ලෙඩේ ගැන වැරදි අදහසක් ඇති කරගත්තාට පස්සේ යන්නේ විෂමතාවය තියෙද්දී ඒ මනුස්සයා ඒක ගැන පොතක් ලිව්වොත් මොනවා ලියයිද? මොන දේවල් ලියද අද බුද්ධ මේ භාවනා ගැන ලියලා තියෙන බේත් පොත් සේරම ඔන්න ඔය වගේ. Taman ඒකට කෙලවරකට ගිහිල්ලත් නැහැ. බෙහෙත පිළිබඳ හැඟීමකුත් නැහැ. විදා පිළිබඳ හැඟීමකුත් නැහැ. හැබැයි ඉතින් පොත් ටිකිට නිසා ලියන. බණ අහන නිසා කියනවා. කිසිම දෙයක කෙලවරක් නැහැ. ඒක නිසා එතෙන්දි හොඳට දැනගන්න ඕනේ මේ මානසිකරණය කළ යුතු ධර්ම, මානසිකාරය නොකළ යුතු ධර්ම මොකක්ද කියලා කියන්නේ. ආගේ කට උත්තරය යනවා මිසක්ක ඔක්කොටම පොදු මානසිකාර ක්‍රමයක් කියන්න පුළුවන් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි කුමාරයාට කියලා දෙන්නේ. එහෙමකක් තිබුණා නම් යසෝදරාවට කියලා දෙන්නේ. එහෙම තිබුණා නම් මේ විසුද්ධෝදන රජුරණ කියලා දෙන්නේ. නමුත් හම්බ වෙලා ඒ ඒ වෙලාවේ ඒ ඒ දේ කරලා දෙනවා මිසක්කා එහෙම නැත්නම් මේ පුද්ගලයා අහන කෙනා මේ ගත යුතු පැති සහ හල යුතු පැති පිළිබඳව මූලික චිත්‍රයක් හදා ගන්න තරම් ඥාන ශක්තියක් නැත්නම් ඉතින් ටිකටම අපිට සාකච්ඡා හරහා ධර්මදේශන හරහා කළ අත්‍යරදී හරහා තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ සම්භාෂව සංවර පරියාය සූත්‍රයේ දක්වන විදිහට ඒ උපදේශ නොලැබිච්ච අසුතවත් පුතඥයා අමනසික මානසික කාර්ය නොකළ යුතු නමුත් මානසික කාර්ය පවත්තන ධර්ම තමයි අතීතය පිළිබඳව. වර්තමාන මොහොතේ ඉඳගෙන අතීතය ගැන කල්පනා කරනවා. අතීතේ මම කෙනෙක් හිටියාද? මම කොතනදලා දෙතෙන්ද ආවේ? කොතන සිට කොතෙන්ද ගියාද? ආදි වශයෙන් අතීතය ගැන කල්පනා කරනව මොනම තාලකින්වත් කෙලවරක් අල්ලන්න බැරි තරම්. එහෙම නැත්නම් අනාගතය ගැන කල්පනා කරනවා. මේක මෙහෙම වුණොත් ඉස්සරහට මෙහෙම වෙනවා. එහෙම වුණොත් මෙහෙම වෙයි. ඒකෙන් මොනවා වෙයිද? කෝකෙන් කෝකට යයිද? මොනවා වෙයිද? ආදි වශයෙන් අනාගතය ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් වර්තමානයේ පිළිබඳවත් මම කියන්නේ කවුද කියලා දන්නේ නැතුව මම මේ රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද කියලා දන්නේ නැතුව තමා පිළිබඳව සැකමුසුව කල්පනා කරනවා. මේ කල්පනා කරන හැම තැනකින්ම ආශ්‍රව ගලනවා. හැම තැනකින්ම තව තිරිසං යෝනියකට හෝ ප්‍රේත විශේෂයකට හෝ අපායට හෝ කොහේ හරි යන ආශ්‍රව ගලනවා. ඉතින් ඒ වෙනුවට සුතවත් අරිය ශාවකයා නැත්නම් සත්පුරුෂයන් ආශ්‍රය කරපු කෙනා එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලාගේ ධර්මය පිළිපදින කෙනා අතීතයට හිත යනකොටම දැනගන්නවා මේක කවදාකවත් කෙලවර කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං සමාධිස්ස පරිපන්තෝ කියලා මේක පසු කාලීන ආචාර්යවරු සමත උපදේශයක් වශයෙන් සඳහන් කළා තියෙනවා. ඊට යම් ආකාරයකට අතීතය ඥාන අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං ඕනම කෙනෙකුට ඇති වෙන්නේ වික්ෂෝපේ තමයි. අතීතයේ හිතකින් කවදාකවත් සතුටක් ඇති වෙන්නේ වික්ෂෝපේමයි. කියන්නේ බලාපොරොත්තු සුන්වීමක්මයි සිද්ධ වෙන්නේ. සමාධිස පරිපන්තෝ වර්තමාන හිත හිටින්නේ නැහැ සතිය නැහැ සමාධිය නැහැ කෙලස් ගලනවා. ඒක නිසා යා දැනගන්නෝ අතීත ගැන කල්පනා කරලා මොන්න තරම් දේවල් කොච්චර අභිරමණය කළත් ඒකේ රාගානුසය කාම කාම රාගානුසය භවානුසය අවිජ්ජානුසය තුන අනුව තමයි අතීතයට ගිහිල්ලා අභිරමණය කරන හිතක් තියෙනවා. එන්නත අනාගතයට යන්න හිතක් අනාගතයට යන්නේක නම් වෙයි. ගියේ හිත අනාගතේ නැවත නැවත ඇලිපෙලි පැටලි ගන්නේ මේ කාමරාග අනුසය නිසායි, භවරාග අනුසය නිසායි, අවිජ්ජා අනුසය නිසායි. ඒ නිසා ඒව හරි විචිත්‍රයි. ඒව හරි මනබඳන සුළුයි. ඒව හරි ඇලි ගලි වාස කරන්න හිතෙනවා. මොකද ඒකේ ලාටුව තියෙනවා. මේ වැగిරෙන අනුසය තියෙනවා. ආශව ධර්ම තියෙනවා. ඉතින් ඒක නිකන් කෝල්ල බබත් එක සෙල්ලම් කරනවා වගේ කර කර ඉන්න පුළුවන්. ඒ වෙනුවට වර්තමානයේ තියෙන හිත නීරසයි, කම්මැලි, නිදිමතයි, බයලවන සුළුයි, එපා කරන සුළුයි. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය මේ අර අරමුණේ බහිත පවත්වාගෙන යනකොට සංසාරයේ මෙතෙක් තිබුණු ආශ්‍රව ධර්මයන් ගෙවි ගෙවි වීලි තත්ත්වයටපත් වෙනකොට ඒකේ තියෙන මේ භංගුර බව දැකලා කැඩෙන බිද්දසුදු බව දැකලා මේ බය එළවන සුළු බව දැකලා එයාට මොනවා හරි මේකට තෙතමනිය අවශ්‍ය කරනවා. ඒ තෙතමනිය අපි අතීතයට හිතයවලා අනාගතයට හිතලා වෙන තැනකට හිතයවලා අනුන් ගැන හිතයව යවා අරක නැවත පිටු කරනවා කියලා කියන්නේ ආය ආසව ධර්ම වක් කරනවා. ඒ නිකන් හරියට කියනවා නම් වර්තමාන මොහොතේ පවතින හිත හොඳට බදලා හදාගත්ත අග්ගලා පිටි ටිකක් වගේ. ඒක නිකන් උලඟ යන තරම්. විශේෂයෙන්ම මුං ඇට පිටි කාල්පිටි වලටත් වැඩිය කුඩු වෙනවා. කුඩු වුණාට පස්සේ කුරහංගලය කරකවනකොට කාල්පිටි වගේ ගල ළඟම වැටෙන්නේ නැහැ. ඒක ටිකක් ඈතට ගසාගෙන යනවා. ඒ තරම් ඒක උඟාක් තුනි කුඩක් බාටපත් වෙනවා. ඉතින් ඒක හුලඟ කර තිබ්බොත් එම ගසලා යනවා. ඉන්නේ වගේ වර්තමාන හිතේ හිත පවත්වාගෙන යනකොට මේ සියලු දේම බින්දෙන සුළු භංගුර කඩ කඩ වෙලා යන උලඟට ගහගෙන යන තත්වයකටපත් වෙනවා. ඒකට යෝගාචරයට බයක් එනවා. මම මේ ඉඳගෙන ඉන්න පොළොව දැන් කඩන වැටි. හරියට පෝරකයක් උඩ තිබ්බ රාජපරාධකාරයෙක් පෝරකේ ලෑල්ල අයින් කරපුවම මන්දට වැටිලා එලිලා මැරෙනවා වගේ භාවනාදී අසරණකම් බයකම් මතුවෙනවා. ඒ බයකම් මතුවෙන්නේ ආශ්‍රව ගිවිලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේක නිකන් භංගුර කුඩක් දූවිල්ලක් ඉදු කරගන්න බැරි දෙයක් පාටපත් වෙනවා. එතකොට මේ යෝගාවචරයට එන බය නැති කරන්න කරන්න තියෙන්නේ තණ්හාව කියන ආශ්‍රය මේකට දාලා ආයෙ පිටු කරන්න වෙනවා. එහෙම නැත්නම් දිච්චි නැත්නම් මාන කියලා තණ්හා මාන දිච්චි වශයෙන් වර එක සඳහන් කරනවා. ආශ්‍රව ගැන කතා කරනකොට කාමරාග අනුසේ, භවරාග අනුසේ, අවිජ්ජානුසේ දාලා ආයෙත් අරක පිටු කරනවා, අනා ගන්නවා, ගොනු කරනවා. එක ගුලියක් බවට පත් කරගන්න හදනවා. ඉතින් මේ දේ භාවනා කර කර කරන යනකොට භංගුර කාමතු වෙනවා. ඒව දූවිලි බවටපත් වෙනවා. ඒව එක හැඩයකට තියන්න බෑ. ඒව අසරණයි. ඒව අනාතයි. ඒ මොකද මේකේ වීලි ගම නැතිව. මේ පිටු කරන ගතිය නැති වෙලා වීලි ගතියට එනවා. ඒකට යෝගාචර බයක් එනවා, අසරණ වෙනවා, අනාත තත්ත්වයක්පත් වෙනවා. ඉතින් ඒ නිසා පළවරුදු ආශ්‍රව ධර්මයක් මොකක් කර්මයකට දාගෙන ආය පිටු කර කර අනානා පවත්තන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක <clears throat> මෙතනින් කවුරක්වත් නොදන්න දෙයක් නෙවෙයි. ඒ වුණාට කොයි වෙලාවෙදී අපි මේ භාවනාව කරගෙන යනකොට අරමුණෙන් හිත පිට පැන්නද ඇයි පිට පැන්නේ මොකද්ද උනේ කියලා ඒ හිත පිට පටින වෙලාවට කිට්ටු කරනකොට හිත පිට පයින් වෙලාවෙන් නම් කොහොමඩක්වත් අල්ලන්න බෑ වගේ හිත පනින්න කිට්ටු කරනකොට මේ විදිහට ආශ්‍රව රාශියකින් හිත පෙඟිලා තියෙනවා ඊට පස්සේ ඒක පාරට හිත අතීතයට පනිනවා අනාගතයට පනිනවා වෙර අරමුණකට පනිනවා වෙන තැනකට ගැන හිතනවා වෙන කෙනෙක් ගැන හිතනවා මේ සේරගෙම වෙන්නේ එක්ක කාමරාගානුසය එක්ක භවරාගානුසය එක්ක අවිජ්ජානුසය පහළ වෙනවා නමුත් මේ දැන් සිද්ධ වෙන්නේ වේලවණ යෑමක් දැන් සිද්ධ වෙන්නේ අනුසයාගේ වියලී දැමීමක් නමුත් ඒක බය උපදවනවා ආශාව නෙමෙයි ඒක උපදවන්නේ ආශාව උපදවන්නේ ආශ ආශ්‍රව ධර්ම වැටුණා ආශෝ ධර්ම නැති වෙන්න නැති වෙන්න <coughs> එපා වීම, කම්මැලි වීම, නීරස වීම එනවා. ඉතින් මෙන්න මේ දෙක දන්න කෙනා පෞරුෂත්වයක් තියෙන කෙනා අසුවිරු ඥාන ඇති කෙනා ලෑස්තිලා යන කෙනා ඒ භංගුර බව දකිද්දි කඩ කඩ වෙලා යද්දි හිත පවත්වා ගන්න බැරිව තියෙද්දි නිදිමත එද්දි නීරසකම තියෙද්දි මේකම මම කවදා හෝ මේ ආශ්‍රව ධර්ම මට වංචා කරන හැටි මාව නොමකට අදින හැටි දැනගෙන දැනගන්නා සුළුව මම මේක දිගට කරගෙන යන්න ඕනේ කියලා ඒ නීරසකම මතුවේදී ඒකට වෛර කරන්නේ නැතුව ඒක වැරද්දක් වශයෙන් දකින්න නැතුව හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව නින්දට හිත වට ගන්න නැතුව පවත්නවා කියලා කියන්නේ ඒ යෝගාවචරය ඒ ආස්තව ධර්ම මතු වෙන ආකාරයේ දේශ හොඳ විවෘත මනසකින් හොඳ netසර දීලා බලාන ඉන්නා වගේ එහෙම බලාන හිටියොත් ඇති වෙලා ඝන බහල වෙච්ච ආශ්‍රව ධර්ම වගේ නෙවෙයි ඇති වෙමින් පවතින ආශ්‍රව ධර්ම දකින්නකොට බොහෝම දුර්වලයි. ඒක ලැත්තනම ලොක් කරන්න පුළුවන්. නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒ නිසා අරමුණක හිත එක දිගට පවත්නකොට ස්වභාවයෙන්ම අරමුණ එපා වෙන ගතියක් එනවා. ස්වභාවයෙන්ම අරමුණ නීරස වෙන ගතියක් එනවා. ස්වභාවයෙන්ම අරමුණ කොටු කරගන්න බැරි ගතියක්. අරමුණ අරමුණු කරගන්න බැරි ගතියක්. අරමුණේ නිමිති ගන්න බැරි ගතියක් වෙනවා. ආන්න මෙතනදී තමයි මේ ආශ්‍රව ධර්ම හරියට තමන්ගේ පරණ යාළුවෙක් වාගේ නොමිලේ උපදෙස් දෙන ගොඩ බෙරක දෝරුවෙක් වාගේ අවිල්ල নানা ආකාර දේවල් ඒකට යෝජනා කෙරෙන්න පටන් ගන්නවා. ඒ එකම යෝජනාවකටවත් පැලවීමේ ශක්තිය නැහැ, ජීව ශක්තිය නැහැ. ඒ යෝජනාව අපේ ආසව හරහා ඉෂ්ටිරුනේ නැහැ. ආශ්‍රයයක් ගිහිලා ඒ ගේන යෝජනාව විස්තර කරනවා. ඉෂ්ටිර කරපු ගමන් ඒකට පණිනවා. පණ ආපු ගමන් වර්තමානයේ හිත ඇදගෙන ගිහිලා මොකක් හරි එකක කල්පනාවක් නැත්නම් තරාවක් ආශාවක් පහළ වෙලා එන රවුමක් ගහනවා. අර ගිය පාර කොහෙදෝ දැන් අතුරු පාරකට වැටලා යනවා. ආන් මේ විදිහට එක පරියන්කදී ලක්ෂ වාරයක් යෝගාවචරට අවස්ථා ලැබෙනවා මේ එකම සිද්ධිය සිද්ධ වෙනවා. මොකද හැම වෙලාවෙදීම යෝගාවචරය එන සිද්ධියට සාප කරනවා. සිද්ධියට ද්වේෂ කරනවා. අනේ මට භාවනාවට බාධාවක් ආවා. අනේ මට බාධාවට කරදරයක් ආවා. නුද්දකින් කිය කියා අර එනේන හැම සංසිද්ධියටම ද්වේෂ කරනවා. හැම ප්‍රස්තාවකටම අකුල් හෙලනවා. අකුල් වෙලා හිතනවා අනේ කවදද මන්ට මේ කරදරයකින් බාධාවකින් නැතුව භාවනා කරන්න හම්බ වෙන්නේ කියලා ඇත්තටම මතක් කරන්න තියෙන මේ කරදරයකින් බාධාවකින් නැතුව ඉන්න පුළුවන් නම් නිවනක් ඕනෙත් නැහැ භාවනාවක් ඕනෙත් නැහැ භාවනා කරන්න වෙන්නේ මේක කරගෙන යනකොට මේ ආශ්‍රව ධර්ම බොරු කකුල් බොරු කකුල් මාට්ටු දානවා වගේ බොරවල බොරවලවල් හාරනවා වගේ නානා විදියෙන් උපදෙස් දෙන්න පටන් ගන්නවා. නානා විදියෙන් ගොඩ පෙරක දෝරුකම් කරනවා. නානා විදියෙන් අපිට මේ යාලුකම් පාන්න දෙනවා. මේ හැම එකකම කරන්නේ මොකද්ද? අර වියලවන ආශ්‍රව ධර්ම වලට වේලෙන්න දෙන්නේ නැතුව විවිධ ක්‍රමයකට ආලවට්ටම් දානවා. නිසා සුතවත්තු ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙවැනි වෙලාවක මෙන්න මේක මෙනේ කරන්න ඕනේ මේක මෙනේ කරන්න ඕනේ නැහැ කියලා යම් ධර්මයක් මෙනෙහි කළොත් ගෙවිගෙන යන ආශ්‍රව ධර්ම ගෙවෙමින්ම පවතිනවා නම් ඒ ධර්ම මෙනෙහි කරනවා. යම් ධර්මයක් මෙනෙහි කරොත් නැති ආශ්‍රව ධර්ම මේක ඇතුළට කඩාන වටනවා නම් එහෙම ධර්ම මෙනෙහි නොකර අතාරින්න. ඉතින් ඒක නිසා ඒ ඒ ශිල්පයේ දක්ෂ වෙන්න නම් මොකද්ද ආශ්‍රව වෙන්නේ? කොහොමද මේ අර විසිරලා ගිය පිටි පිටි ටික ආය පිටු කරන ආය ඝන සංඥාව ලබා දෙන කිච්ච ගණේ ආරම්මන ගණේ ලබා දෙන පිටු කිරීම ආශ්‍රව හරහා කොහොමද වෙන්නේ කියන එක ඒ යෝගාවචරය ඊට ඉස්සල කරලා වැරදිලා ඒකට උපදෙස් ලැබිලා අනිත් දවසේ ලෑස්ති වෙලා යන්න ඕනේ. ගියොත් විතරක් තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ යම් තැනකට භාවනා ගියාට පස්සේ විවිධ යෝජනා එන්න පටන් ගන්නවා. ඒ යෝජනා එන්නේ Tamange පරණ ඥානවලින්. නිසා ඥානෙ වැඩි කෙනාට යෝජනා වැඩි, භාවනා අමාරුයි. ඥානෙ නැති කෙනාට යෝජනා අඩුයි. නිසා සමහරට භාවනා ලේසි. ඉතින් මේ නිසා හුඟව දෙනෙක් මේ මේක දල සම්බන්ධීකරණයක් බලලා ඥාණයට වෛර කරන ඇත්තොත් තියෙනවා. නමුත් ඒ බුරුම පඬිස්සංශ ලියලා කියනවා කොච්චර ඥාණය තිබ්බත් ඒ ඥාණය නිසිසේ පාවිච්චි කරන්න දන්නව ඒක බාධා කරන්නේ නමුත් මොනම දෙයකින් හෝ මේ කිරීගෙන යන භාවනාවට පරණ දෙයක් මේකට එකතු වුණා නම් චේතනාවක් වශයෙන් අදිෂ්ඨානයක් වශයෙන් ප්‍රාර්ථනාවක් වශයෙන් විතක්යක් වශයෙන් කොයි එකෙමුත් වෙන්නේ ඇහැට කුණක් වැටෙනා වගේ අර වියලිමින් යන ආශ්‍රව ධර්ම වෙනුවට අලුත් පද්ධතියක් එන්න පටන් ගන්නවා. ඒෂා භාවනා කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න ඉස්සරහට යනකොට ඒ යෝගාවචර විශේෂයෙන්ම විපස්සනා භාවනාදී මේ මේ ශේෂ්ත්‍රයට යන්න බෑ සමතය හරහා මේක අනිවාර්යයෙන්ම විපස්සනා ශේෂ්ත්‍රයක්. ඒ විපස්සනා ශේෂ්ත්‍රයේදී බලන්නේ සිද්ධ වෙන දේ හේම වෙන්න අරවා මොනම තාලකින්වත් මොනම යෝජනාවක්වත් ගේන්නේ නැතුව මොනම පැරණි අදහසක්වත් මේකට සම්බන්ධ කරන්නේ නැතුව මේ ගෙවෙමින් පවතින ආශ්‍රව ධර්ම එහෙමම ගෙවෙන්න දවසින් දවස දවසින් දවස ගෙවෙන තැනට කටයුතු කරගෙන යනවනම් ඒ යෝගාවචරයට <clears throat> භාවනාවේදී කායික ක්‍රියා හිතලා කරන කායික ක්‍රියා හෝ ඉබේ කරන කායික ක්‍රියා දෙකම නතර වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවනම් ආධුනික යෝගාචරයේ බොහෝ විට මේ ආනාපානය අයියෙන් අල්ල ගන්න ඕන නිසා ඇඟටත් තොරෙන් හිතටත් තොරෙන් ආයාසයෙන් හුස්ම ගන්නවා. හුස්ම මේ <coughs> ප්‍රකට කර ගන්නවා. ඉතින් මේකෙදී පේනවා මේක අසංස්කාරිකව සිදුවීතු ආශ්වාස ප්‍රශ්වාසයේ දිහා බලනද බුදුහාමුදුරෝ මහා කරුණාවෙන් උපදෙස් දුන්නට මට මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙනස අල්ලගන්න එහෙම නැත්නම් හැපෙන තැන අල්ලගන්න සමහරු දන්නේම නැතුව පිඹින්න පටන් ගන්නවා ආයාස කරන්න පටන් ගන්නවා ඉතින් ඒක නතර කරන්නත් ගොහෝ කල් යනවා ඒ මොකද හිත ප්‍රයෝග කරනවා මේ ආශ්වාස ප්‍රශ්වාසය අල්ලන්න අපි හිතමු යම් වෙලාවක යෝගාවචරයක දැන කරනත් නොදැන කරත් කරන හුස්ම ආයාසයෙන් ගන්න හුස්ම වැරදි කියලා අතහැරියයි කියලා. එතකොට සසංකාරික කාය ක්‍රියාව නතර වෙනවා. නමුත් හුස්ම ගැනෙන එක තියෙනවා. අසංස්කාරිකව සිටින. ඒක දිහා මොනම දෙයකින් අවසන් නැතුව බලන්න හිටියොත් විශේෂයෙන්ම ආශ්‍රව අලුත්ුනේ නැත්නම් ඒක තන්සිදීම තමයි සිද්ධ වෙන්නේ. ඒක චිත්ත නියාමයක්. ඒකේ භාවනා කරන කෙනාගේ දක්ෂකමක්වත් අදිෂ්ඨානයක් නිසාවත්, චේතනාවක් නිසාවත්, ප්‍රාර්ථනාවක් නිසාවත්, බුදුහාමුදුරන්ගේ ආශිර්වාදයක් නිසාවත්, දැනුම නිසාවක්වත් මොකකින්වත් නෙවෙයි. අරමුණ දිහා බලන හිටියොත් අරමුණ නිවෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දීර්ඝ හුස්ම කෙටි හුස්මක් වඩපත් වෙනවා කියලා සඳහන් කරලා. එතකොට කායික ක්‍රියාවෙත් මේ සංහිඳියාවක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ අරමුණ ආනපන අරමුණ තීයේදී සද්ද ඇහෙනවා, වේදනාව වෙනවා, හිතවිලි වෙනවා නම් අපි අර අවශ්‍ය කරන අරමුණට හිත මෙහෙවීම සඳහා අනිකුත් අරමුණු වලින් හිත පොඩ්ඩක් ඈත්මත් කර ගැනීම නිසා අපි මෙනෙහි කිරීමක් කරනවානේ. මෙනෙහි කිරීම කරන්න කියලා කියනවා. ඒකට විතක්ක කියන චෛතසිකේ තමයි මෙනෙහි කිරීම වශයෙන් ওই මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළේ. ඉතින් හරියට ලංකාවේ අය මේ දොස් කියන පටන් අරගත්ත මේක මේ මෙනෙහි කිරීම බුදුහාමුදුරන් කාලේ තිබුණේ මේ අලුත් වචන දාන්න පටන් අරගත්තයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම පිළිඅරගත්තා. මෙනෙහි කරන්නේ නැතුව අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් අනික් කරුණ ඉවත් කරන්නත් මේක ඍජු කරගෙන මූණට මූණ දාලා ප්‍රකටව තියාගන්නත් ආස්වාස ප්‍රසවාස මෙනෙහි කරන්න කියනවා. අන්නේ මෙනෙහි කරගෙන යන්න නම් ආස්වාස ප්‍රසවාස දෙක මෙනෙහි කරගෙන යන්න නම් ආස්වාස ප්‍රසවාස දෙක මේක ඉලහරකා මේක මීහරකා මේක පූසා මේක බල්ලා මේක කෙහෙල් ගහ මේක පොල් ගහ කියලා වෙන් කරන්න එපානේ. වෙන් කරනකම් අපිට නම් කරන්න පුළුවන්. වෙන් කරනත් වෙන්කව පවතින තාක්කල් මේ වෙනස් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. එනිසා මුලදී අපි කරන්නේ හොඳට වෙන් කළ දැනගන්න. වෙන් කළ මෙනෙහි කරනවා. ඒ මොකටවත් නෙවෙයි ටික වේලාවක් යනකොට මේකේ ඒ වෙනස්කම් නැති වෙලා මෙනෙහි කරගන්න බැරි වෙලා සම ලකුණු පහළ වෙන බව පෙන්වන්න තමයි මෙනෙහි කරන්න කියන්නේ. සම ලකුණු පහළ වෙනකොට ආශ්වාස ප්‍රශ්වාස සම වෙනවා. එතකොට ආශ්වාසයේ වෙලාවේදී ආශ්වාසය කිව්වත් ප්‍රශ්වාසය කිව්වත් නම ගැලපෙන්නේ අන්න එතෙන් දෙනකොට යෝගාවචර දැනගන්නොත් දැන් අරමුණ කී කරුවෙලා අරමුණු ආශ්‍රව ප්‍රසවාස වෙනසක් නැහැ. ඒ නිසා මේ වෙලාවේදී මෙනෙහි නොකර මේ කීකරු වෙච්ච ආශ්‍රව ප්‍රසවාසයේ බලානින්ද යෝගාවචරය විතක්කේ මෙහෙයන්නේ නැතුව, ਵਿਚාරේ මෙහෙවන්නේ නැතුව අරමුණට සුවද වෙන්න අරින්න කියනවා. ආද වෙන්න අරින්න කියනවා. උච්ඡන්න වෙන්න අරින්න කියනවා. ආසන්න වෙන්න අරින්න කියනවා. නමුත් ඒ සමහර චරිතවලට ඒ විදිහට ස්වභාවයෙන් උත්සන්න ආසන්න වෙනවා වෙනුවට මෙනෙහි කිරීම නතර කරපු ගමන් නින්දට වැටෙන ඉඩ තියෙනවා. හිත නින්දට වැටෙන ඉඩ තියෙනවා ක්‍රියාශක්තිය නැති නිසා. ඉතින් ඒ නිසා සමහර ලාවට ගුරුතුරු සඳහන් කරනවා ආස්වාද ප්‍රසවාස දෙක දැන් පේන්නේ වෙන් කරලා බලන්න බෑ. මෙනෙහි නොකර හිටියොත් නින්දට වැටෙනවා නම් දෙකටම පොදු නමින් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. හිත ලිහිතන්ට දෙන්නේ නැතුව හිත ලිසලා යන්න දෙන්නේ නැතුව මෙනෙහි කරන්නේ. ඉතින් එහෙම මෙනේ කරනකොට යෝගාවචරයට තියෙනවා දැන් පිටපණින්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්නවයි කියලා. ඒ මෙනේ කිරීම දිගට ඝනසරව මෙනෙහි කරන්න එපා. වරින් වර වරින් වර මෙනෙහි කරමින් මානසිකාරයට යන්න දෙන්න මෙනෙහි කිරීමේ සහයෝගය නැතුව දෙක වෙන් කර ගන්නා දැන ගැනීම එහෙම බලන්නේ බලන්න සුළුයි නැතිව ඉබේම අරමුණත් එක්ක යන්න දෙන්න කියලා. එතකොට විතක්ක ਵਿਚාර දෙකත් ඒකට වචී සංකාර කියන එව්වත් ඉස්සලා ඇත්තටම ආයාසයෙන් විතක්ක ਵਿਚාර යොදවනවා. පහු වෙනකොට විතක්ක ਵਿਚාර නැතුව කරන්න පුළුවන් හැකියාව බලන්ඩයි විතක්ක ਵਿਚාර යොදවන්නේ. නැතුව විතක්ක ਵਿਚාර කියන කියන්නේ නිවන් දක්නාතෙක් ගෙනියන්න ඕනේ ක්‍රියාමාර්ගයක් නෙවෙයි. අර ඉස්සර මම දන්නේ මතකද කියලා ඔය සෙල් ස්ටාර්ටර් නැති කාර් වල තිබුණා ක්‍රෑන්ක් එක දාලා කරකවන්න ඕනේ කාර් එක. කරකවල ඉවරලා තමයි ස්ටාර්ට් කරගන්නේ. ස්ටාර්ට් කරාට පස්සේ ක්‍රෑන්ක් එක අයින් කරන්න ඕන. ඒක ඒක ඒක බල්ලකට හදලා තියෙන්නේ ඒ තාලෙට එහෙම නැත්නම් එන්ජින් එක තියෙද්දි ක්‍රෑන්ක් එක කරගෙන ගත්තොත් බෙල්ල ගලවලා යනවා. ඒ ක්‍රෑන්ක් එකේ පණින විදියට හදලා තියෙන ස්ටාර්ට් වුණාට පස්සේ ඒක පැත්තකට බලය අල්ලනවා අනිත් පැත්තට ලෙස්සන් හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ වෙලාවේ එන්ජින් එක ස්ටාර්ට් වුණාට පස්සේ ක්‍රෑන්ක් එක කරගෙන ගත්තොත් එහෙම වැදෙන දේක් ඔක්කොම කඩලා යනවා. ඒ වෙලාවේදී අයින් කරන්න ඕනේ. මේක පාවිච්චි කරන්නේ ස්ටාර්ට් කරගන්න විතරයි. ඒ වගේ විතක්ක ਵਿਚාර වේ පාවිච්චි කරන්නේ අරමුණත් එක්ක හිත හාද කරවන්නයි. උච්චන්න කරවන්නයි. ආසන්න කරවන්න. ආසන්න කරාට පස්සේ ඒ දෙන්නට ඒ වැඩේ කරගෙන යන්න කියන්නේ. ඒ කරගෙන යනකොට විතක්ක ਵਿਚාර අයින් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මෙන්න මේ දෙකේදී දක්ෂණං ඒ කියන්නේ මේ කාය සංස්කාර වැඩට දාලා වැඩි වුණාට පස්සේ අයින් වෙනවා. වචී සංඛාර වැඩට දාලා ඒ වැඩි වුණාට පස්සේ අයින් කරනවා. අන්න එතනදී ඉදිරිපත් වෙනවා චිත්ත සංඛාර. එහෙම නැත්නම් මනෝ සංඛාර කියලා සමාන සඳහන් කරනවා. එතකොට මේ සංඥා වේදනා දෙක ගොජ දාන්න පටන් ගන්නවා. අර අර ගොරෝසු දේවල් තියෙනකන් සංඥා වේදනා වල ප්‍රශ්නයක් නැහැ. මේ මේ කාය සංඛාර වචී සංඛාර තුනී වුණාට පස්සේ ඇත්තම තුනී වෙන්නේ වචී සංකාර තුනී වෙලා ඊගාට තමයි කාය සංකාර තුනී වෙන්නේ. උනාට පස්සේ මේ චිත්ත සංකාරය ඉන්න පටන් ගන්නවා. ඒක එන්නේ වේදනාව වශයෙන්. ඒ කියන්නේ ඇඟ හැමතැනම මොනවදෝ හිතා ගන්න බැරි කම්පන චංචල වගේක් එනවා. ඉතින් එනකොටම යෝගාවචරය මේ මේක මගේ කරගන්න කොහොමද මගේ කරගන්නේ මගේ කන කොන දඟලනවා නාය දෙපැත්තේ නලියනවා නලල මැද කොකිට වෙන ගති තියෙනවා ඇඟිලි තුඩු වල සිද්ධ වෙනවා වම් පැත්ත හෙල්ලෙනවා. ආදි වශයෙන් අපි මේක දකින්නේ ඒ වේදනා ඇවිල්ලා ඒ ආගේ හොල්මන් කරනකොට අපි ඇඟට සම්බන්ධ කරලා තමයි කතා කරන්නේ. ඒ පොඩි එකෙක් කතා කරනකොට ඌ කියන්නේ අම්මට කියලා කියන්නේ බබාගේ අත කැපුණායි කියන. මගේ අත කැපුණායි කියන්නේ ඌට දන්නේ නැහැ. ඌ කියන්නේ බබාගේ අත කැපුණා. බබාට බඩගිනි. බබාට වතුර ඕනයි කියලා කියනවා. මොකද අම්මා ඌට කතා කරන්නේ බබා කියලානේ. ඒ වගේ අපේ ශරීරියත් ඒ වෙලාවට බබාගේ භාෂාවෙන් කතා කරනවා. මගේ කන රිදෙනවා. මගේ ඔළුව නලියනවා. ඉතින් ඒ වෙලාවේදී එයා දන්නවනේ මේ නලියන ගතිය, නලියන බව, නලියන ස්වභාවය, නලියන ලක්ෂණය විතරක් බලලා මේ කන කට බඩ කියන ටික පොඩ්ඩක් අයින් කරලා බැලුවොත් තේරෙන්න පටන් අර ගන්නවා මේක ඇතුලේ කොයි වෙලාවෙත් වැඩ කර කර තිබුත් මේ ධාතු ලක්ෂණ වේදනා වශයෙන් පෙනී හිටිනවා සුඛ වේදනා දුක් වේදනා මධ්‍යස්ථ වේදනා වශයෙන් ඒක චරිතයක් තව කෙනෙකුට මේවා සංඥා වශයෙන් පෙනී හිටිනවා සමනලයක් වශයෙන් මලක් වශයෙන් මිනිකුණක් වශයෙන් බුදුහාමුදුරුවෝ වශයෙන් ජේතවනාරාමයේ වශයෙන් සංඥා පෙන්වන්න පටන්. ඒවා ඒවා රූපකාකාරයෙන් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් පෙන්වුවාට පස්සෙත් අපි කරන්නේ බුදුහාමුදුරුවෝ දැක්කොත් සන්තෝෂ වෙනවා, දේව දැක්ක දැක්කොත් කනකාටු වෙනවා. දෙකම සංඥාවක් විතරයි. ඉතින් ගියාම මලකුණක් දැක්කොත් කනකාටු වෙනවා, රත්තරන් දැක්කොත් සතුටු වෙනවා. මේ මේ මේ සංඥා වාසය ගොජ දානවා. ඉතින් මෙව ඔක්කොම අල්ලන ගහිනවා යෝගාවචරය. ඉතින් අහනවා මේක සුබ නිමිත්තක්ද මේක අසුබ නිමිත්තක්ද සුබ නිමිත්තක් නම් මේක අම්මට දෙන්නේ කොහොමද තාත්තට දෙන්නේ කොහොමද බබාට දෙන්නේ කොහොමද කියලා බලන්න. මේ හීනයක් බව මේ මූලික දේවල් අයින් වුණාට පස්සේ හිතේ ගොජ දාන සබම්බබුළු බව දන්නවනම් ඊගාවට වෙන දෙයකට විවෘත වෙනවා මිස මේක අල්ලන ගැහෙන්න ගත්තොත් මොකද වෙන්නේ ආශ්‍රව ධර්ම රාශියක් එන්න පටන් ගන්නවා. කොහෙදෝ නැති ආශ්‍රව රාශියක් එන්න පටන් අර ගන්නවා. ඉතින් කියනවා මම ඔයා දන්නේ නැහැ මම දැක්කා. අනේ මම ගිහිල්ලා රුවන්වැලි සායක ආව වන්දනා කරා. වටේ තුන් සැරයක් විතර ගියා. ඉතින් විස්තරේ කරගෙන පටන් ගන්නවා දන්නේ නැහැ මේ අරමුණුවත් පිට පැනලා කොහෙද මේ යන්නේ කියලා. මොකද ඊග මේ මේ රුවන්වැලි සෑයනේ. ඉතින් අහක දාන්නේ. ඉතින් නැත්නම් බිමක්කම ගියාම ඌට බෙනිච්චා මොකද්ද ඒක ඇති වැරද්ද. ඒක හොඳ නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටිකයි. මේ මම රුවන්වැලි සෑය දකින්න එක සම්මාදිට්ඨිකයි. නමුත් මේ ඔක්කොම සබම්බෝල මේ ඔක්කොම මේ වෙලාවේදම තියෙන සංඥා මෙවුවා ඉනේන එක පහු කරගෙන ඊගාවයකට එන්න දෙනවා. ඊගාවක වේදනාවක් එන්න පුළුවන්, සංඥාවක් එන්න පුළුවන්, මොකක් හරි වෙන්න පුළුවන්. අන්න එහෙම වෙන්න දෙන්න මේ අල්ලන ඇල්ලිල්ලමයි ඒ කායන මේ කාය සංකාර වදී සංකාර ගියාට පස්සේ අපිට තේරෙනවා මේක කූඩල්ලෙක් වගේ. එන්න මොකක් හරි අල්ලන. මේ දවස්වල කූඩල්ලා ඉන්නේ ගහක් වගේ පාර මැද හිටගෙන ඉන්නවා නිකන් ටෙලිෆෝන් ටවර් එකක් වගේ. ආපු ගමන් ටක් ගාලා එන දේ අල්ලන. ඒ වගේ තමයි අර මතුවෙන ඕනෙම දෙයකට මම කරගන්න හදනවා, මගේ කරගන්න හදනවා, මගේ ආත්මේ කරගන්න හදනවා. වේදනා ස්වරූපෙන් ආවා, සංඥා ස්වරූපෙන් ආවා, සංස්කාර ස්වරූපෙන් එනවා. මෙහෙමයි මම දැන් මේ විදිහට කරගෙන ගියා. මං අනිත් දවසේ නම් මෙහෙමයි මේක කරන්නේ. කියලා මේකට සැලසුම් හදනවා. අර මොනුගග හැට පුදියාගත්ත මිනිහට වෙච්ච දේ වගේ. එයින් සැලසුම් හදනකොට කෙලින්ම වර්තමාන මොහොත පන්නනවා. අරමුණෙන් පනිනවා ගලන්නෙම පිට යන්නෙම ආශ්‍රවයක් කරා මම මේකට මෙහෙම කරන්න ඕනේ අරයට අරයට කියලා දෙන්න ඕනේ නැත්නම් මම ඊට පස්සේ මෙහෙම කරනකොට මෙහෙම කරන්න ඕනේ ආදි වශයෙන් Tamanටම Tamanගේ මේ සදාචාරාත්මක උපදේශ සීලේ පිළිබඳ උපදේශ ඉන්දිය සංගරේ පිළිබඳ උපදේශ ගොඩ ගොඩ ඉන්න පටන් ගන්න මේ හැනේ හැම එකකින්ම වෙන්නේ ඇඟට නොදැනි හිතට නොදැනි වර්තමාන මොහොත පණනවා මොන තාලෙන්වත් ඒක තේරෙන්නේ නැහැ. මොකද ඒක රුචි. ඒක මනාපයි. ඒක මේ තමන්ගේම දරුවෙක් වාගේ. නමුත් මේ හැම දෙයක්ම සිදු වෙන්නේ මේ ආශ්‍රවයක් කරා. ඉතින් ඒ නිසා යෝගාවචරය ඒක වගේ තැන්වලදී <clears throat> කොච්චරක් උනන්දුවක් කියන්න වේද මේ වෙලාවේදී මම ආනාපානෙ ගවන් කරලා මේ විලවා දමන ලද ආශ්‍රව සහිත විවේකයක ඉන්නේ. ඒ විවේකයට විවිධ වේතනා මතු කරනවා. ඒ ඒවලගේ හැටි එහෙම තමයි. විඳවනවා අපි ලව්වා. සංඥාවල් ගණන් තියලා විවිධ රූපක පෙන්වනවා විවිධ මේ මතක් කිරීම සඳහා විවිධ හඳුනා ගැනීම සඳහා කෝලම් කරනවා 18 සංදීප නටනවා කෝලම් නාටකම් තියෙන්නේ නාටකම් වල කෝලම් කියලා જાති ඒ වගේ තමයි විකට දේවල් පෙන්වනවා බොහොම ගැඹුරු දේවල් පෙන්වනවා එහෙම නැත්නම් සකස් කිරීම කරන්න පටන් මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා. ඉතින් ඒව ඔක්කොම හුද්දු මනෝපොබ්බංගම මනෝසෙට්ට වූ මනෝමය දේවල්. ඉතින් බුදුරජාණන්සේ ධම්මපදයේ පොත දිගාරිනකොටම මනෝපොබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පතන්නේන වාසති වා කරෝති වා කියලා මේ සෙල්ලම් ටික ඔක්කොම අර කාය සංස්කාර වදී සංස්කාර ගෙවුවට පස්සේ තන්නේ කර හීන ලෝකයක් තියෙනවා. හැබැයි හීන ලෝකෙට දැන දැන යන්න පුළුවන්. දැක දැක යන්න පුළුවන්. මේක සාමාන්‍ය බටහිර මානසිකත්වය කියන්නේ අපි උඩු හිතේ ඉඳලා යටි හිතට බස්සනවා. යටි හිතට ගියාම මේක ඇතුලේ ඉන්න එක මමයා එළියට පේන මමයා නෙවෙයි ඇතුලේ තියෙන දේවල් ඉතින් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. අන්න ඒක දිහා අනුන්ගේ දෙයක් දිහා බලනවා නම් අනුන්ගේ දෙයක් වගේ මේක ශූන්‍ය දෙයක් වගේ බලනවා මේක හුදු සබබ්බ බුලක්. මේක හුදු හීනයක්. මේක හුදු කලින් කරන ලද ටෙලි ඩ්‍රාමා එකක්, ටෙලි නාටකමක්. නැත්තම් කෝලම් නැටුමක් කියලා මේක ඒ දැනුමින් බලනවා ඒක හුදු ශූන්‍ය දෙයක්. රිත්තක විදිහට මේක ගන්න හරපද්ධතියක් නැහැ. අනාත්මයි. අන්නේ විදිහට ඒ දර්ශනය දිහා තුච් අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ අනත්තතෝ වශයෙන් මේ විදිහට බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා අසුවිරු ඥාන ඇති ලෑස්ති වෙලා ගිය කෙලස් විලවා දැමීමේ ආශ්‍රව විලවා දැමීමේ හොඳ පෞරුෂත්වයක් ඇති කෙනෙක්. නමුත් ඒ වෙලාවේදී පරතෝ සංකල්පෙ නෙවෙයි අපි බලන්නේ මේක මගේ මේ මේ ආපු මොකක් හරි මේකේ නිමිත්තක් තියෙනවා. මේ මේක මම දැක්කයි එකකින් මොකද්ද අදහස් කරන්නේ. මගේ මේ වංකය නටවන්න පටන් ගත්තා. මේකෙන් මොකද්ද කරන්න හදාන්නේ? මට මෙහෙම මෙහෙම හිතුණා. ඒකෙන් මොකද්ද කියන්න හදන්නේ කියලා ඉතින් අර හැම තැනටම ටැග් ගහනවා. හැම තැනම නතර වෙනවා. හැම තැනම මේ ඔක්කොම ඔය හොයා බල බල යන්න හදාගන්නේ <clears throat> මේ ආශව ධර්ම නිසා. ඒ නිසා සරුවචන් වහන්සේ එහෙම දැක දැක දන දන ආනපනි ගෙවම් කරලා දැක දැක දන දන ඒ විතක්ක ਵਿਚාර නතර කරලා ඇතිවෙච්ච විවේකයේ තියෙනවනේ අන්නේ විවේකයේ ගියාට පස්සේ මේ ඇතිවෙච්ච මේ විවේකයේ ඇතිවෙච්ච මේ විස්රාමයේ ඇතිවෙච්ච මේ හුදකලා බව දන්න ඕනේ දහං ගැටයක් දාලා රකගන්නේ කියලා කියනවා අවුල් පාස වෙන්න දෙන්නේ නැතුව. අවුල් පාස කරන එක තමයි ආශ්‍රෝ ධර්ම වල හැටි. අනුසේ ධර්ම වල හැටි. තණ්හාවේ හැටි. මාන්නේ හැටි. දෘෂ්ටි හැටි. ඒගොල්ලෝ ඒගොල්ලෝ අර තණ්හාර තීරංගා තුන් දෙනා නැටුවා වගේ බුදු වෙන්න ඉන්න බුද්ධහංකරයන් වහන්සේලා ඉස්සරහ පිට නැටුවා වගේ අර පිහිත පිරිසුදු වේගන යනකොට ඒගොල්ලෝ නටන්න පටන් ගන්නවා. ඒ නටන්න පටන් ගන්නකොට බොස්තන් වංශේ බේරුණේ ඇස් තිබුණට අන්ධෙක් වගේ හිටියා. කන් තිබුණට බීරෙක් වගේ හිටියා. දැනුණට ඇහුණට ඇහෙන්නේ දැනෙන්නේ නැති කෙනෙක් විදිහට හිටියා. ඥානයේ තිබුණාට මේ ඒකාන්තම මේ විලිලජ්ජ නැති මේ ඥාන තුන් දෙනෙක් ඇවිල්ලා නටනවා කියලා කුණුහරුප දෙකක් කියන්න හිතුණාට ඒ කියන්නේ නැහැ වැඩක් නැහැ කියලාම නොකරන්නේ. මලකුණක් වගේ හිටියා. ඔක්කොම නැටුම් ඉවරයි. කුමලේ නැටුම් කෙලි කවට සිනාදා. මොනම ක්‍රමයකින් හරි බැලුවා නම් දැක්කා නම් කල්පනා කරා නම් කතා කරා නම් මොනම දෙයකින් ගියා නම් පැටලෙනවා. පැටලෙන දින උපරිම අවස්ථාව දීලා තියෙනවා. නමුත් එහි කොච්චර සාර ගර්භ යෝජනාවක් ආවත් මෙහෙන් ඉස්තර කරේ නැත්නම් ගැටේ වදින්නේ එන්නේ මේකයි මේ එන දේ දිහා දකිනවනම් එන දේ දන්නවනම් ආයෙකට ගැලවෙන්න දෙයක් නැහැ. ගැලවෙන්නේ මොකද්ද? අල්ලව්වොත් තමයි ගලවන්න සිද්ධ වෙන්නේ. අල්ලන්නේ නැතුව හිටන එක කරන්නේ. ඉතින් මේක විස්තර කරන්න ගියාම ඔය කටුකුරුන් දේශවහන්සේ බොහොම ලස්සන උපමාවක් ගෙන අර පානවා. මම හිතනවා ඒක හොඳයි කියලා මේ නිදර්ශනයක් වශයෙන් මේවා කරන්න මේ සිංගර් මහන මැෂි මේක මහනකොට උඩින් ඉදිකට්ට නූල අරගෙන පල්ලෙහාට යනකොට යටපැද්දෙන් බොබින් එකෙන් කොක්ක ගහනවනේ. උඩින් එන ගානට ටක් ගාලා යටින් අල්ලනවනේ. අන්න එහෙම අල්ලගෙන යනකොට ඉතින් මැස්ම හොඳ වෙන්න නම් රෙදි පොටවල් දෙක එකට මැහෙන්න නම් උඩ නූලක් දිගටම යන්න ඕන යට නූලක් දිගටම යන දෙක සමාන ආතතියකින් යනවනම් මුතු වැට පෙලක් වගේ ලස්සනට මැස්මක් යනවා. ඒ කියන්නේ ආශ්‍රව ධර්ම ෂෝක් එකට වැඩි සංසාරේ ගමනවා. භවෙන් භවයට භවෙන් භවයට යතරක් නෑර ගමන් කරනවා. ඒක රහතන් වහන්සේක වෙන්නේ බොබින් එකේ නූල් ඉවර වෙලා. උඩින් කොක්ක වදිනවා. මැහිනා වගේ පේනවා. ඔය යටිපැත්තේ වැදිලා නැහැ. ඒකට අර නූල අල්ලපු ගමන් ගැලවිලා යනවා. ඒ රිදි පැට පැහිලා මැහිලත් නැහැ. සමහරලාට උඩින් වදින්නෙත් නැහැ. ඉතින් අපි කරන්නේ ටක් ගාලා බොබින් එක පුරවලා දෙනවා ආයසර. බොබින් එක ඉවර වෙන්න දී ඉස්සල්ලා අපි අයියෝ කියලා අපි කරන්නේ ඉක්මනට ආය ආශෝ ධර්ම ටිකක් ගෙනත් දාලා shopping ගිහින් සාප්පුවට ගිහිල්ලා හරි කමන්නේ ආශෝ ධර්ම ටිකක් ගෙනත් දාලා මැස්ම දිගට ගෙනියන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ මේකට කියන්නේ සිබ්බණී, ගිතුම්කාරී, මහුම්කාරී විදියට එයාවක බලා ගන්නවා මොනම වේදනාවක්වත් එන්න බෑ ඒක අලගිය මුලගිය හොරනවා තෝරනවා. මොනම සංඥාවක්වත් එන්න දෙන ඒකේ අලගිය මුලගිය තෝරනවා. මොනම හිතවිල්ලක් ආවත් ඒකේ තෝර තෝර ඉන්නවයි කියලා කියන්නේ හැම දෙයකටම පණ දෙනවා. ඒ හැම යෝජනාවක් ස්ථිර කරනවා. උදාහරණයක් කියනවා මේක අනාථ කරලා දාන්න. අනාථ කරන්නේ කොහොමද? එimhe හොඳට ආනාපාන සංසිඳලා ඉන්න වෙලාවේදී එක එක ඇඟේ නලියන්න පටන් ගන්න කෝඹි දුවනවා එක එක පැති දඟලනවා කරත් වෙනවා පිටපැත්තෙන් රත් වෙච්ච රොටි තැලැල්ලක් තිබ්බ වගේ අල්ලනවා දනිස්සොල දඟලනවා මේවා එනකොට එන්නේ අපේ අවධානය ගන්න. ඒ බව දැනගෙන මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි මේක ආගන්තුක දෙයක් වශයෙන් සලකලා අර විවේකෙම ගත කරනවා. අර හිස්තනම ගත කරනවා. අර අර විස්රාමයේම ගත කරනවා මේ මනුස්සයා දන්නවා මේ විස්රාමයේ කියලා කියන්නේ ආශ්‍රව නැතිකම. මේ විවේකයේ කියලා කියන්නේ ආශ්‍රවයන්ගේ විවේකය. මේ හුදේකලා වුණේ කෙලෙස් වලින්. මේ වටින් පිටින් ඇවිල්ලා කෝලිත්තම් කරන්නේ උසුළු මිසුළු පාන්නේ. මේක කෙලෙසණ්ඩයි. මම ඉතින් ඒව ඇදලා දාගත්තොත් මේක මැදට ආයෙ වැවෙනවා. ඒ නිසා එව්වට මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා එව්ව පිළිබඳව අයිතිය දීලා දාන එක. මේකට කියන්න පුළුවන් තමන් මෙතෙක් ජීවිතේ ගෙනාපු තමන්ගේ රුචි අරුචිකම් තියෙනනේ. කැමැති අකමැති අන්නේ ටිකගේ දීලා දැමීලා තමයි මෙතන වෙන්නේ. පුරුදු රුචි අරුචිකම් තිබ්බනම් මේ මොකක් හරි එකක් අල්ලගන්න. අර කුඩල් ඇල්ලුවා වගේ ඒ රුචි අරුචිකම් ටික තමයි අපිව මෙහෙවන්නේ. ඒක නින්දෙදිත් වැඩ කරනවා. ඒක යටි හිටි කොයි වෙලාවෙත් වැඩ මොකද ඒක ඒ ගාන්ටාර ලෝහයට තට්ටු කරනකොට දොංකාර දෙන එක ගාන්ටාර ලෝහයේ නයිසර්ගික ලක්ෂණයක්. මැටි වළඳකට තට්ටු කරනකොට මැටි වළඳ කැඩිලා නැත්තම් ඒ සද්දයක් එනවා. ඒ වගේ තමයි අපිට ආවේනික රුචි අරුචි වගේක් තියෙකම් වගේක් තියෙනවා. බුදුරජාණන්ස කියනවා කරුණා කරලා දැනගන්න මේක ආගන්තුකයි. මේක රකින්න ගියොත් වෙන්නේ මොකද්ද? අර එනේ මොකක් හරි එක පැටලෙනවා. ඒක නිසා මේ වෙලාවේදී ඒ එන වේදනා සංඥා සංස්කාර මේවා මේ වචන මම පාවිච්චි කරාට ඒවා එන්නේ මිටෙඩි වෙනස් තාලයකට විඳීම් වශයෙන් එනවා හඳුනා ගැනීමට තමයි ලද සංකේත වශයෙන් එනවා එහෙම නැත්නම් ඉදිරි සැලසුම් වශයෙන් මාරයට මෙහෙම කරනවා මම මෙහෙම කරනවා කියලා නිර්මාණ වශයෙන් එනවා කොයි එකෙන් ආවත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා එනකොටම දස්සනා පහතබ්බා දකින්නකොටම මේක හඳුනාගත්තොත් ඒකේ තණ්හාරතිරාකාරය නැටුවට මහබෝසත්න් වහන්සේ අහුවෙන්නේ නැතුව වගේ ඒගොල්ලෝ යෝජනාව ගෙනාවට මම දැඩිශී අදිෂ්ඨාන කරනවා මේක යෝජනා ඉෂ්ටිර කරන්නේ. ඒක වෙන පැත්තකින් සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මතුවෙනකොට විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසක් ගන්නපස්සී. ඒක දිහා විවේකීව බලහින්ටපන් පටලවා ගන්න යන්න එපා. අවුලුව ගන්න ඒවා. ඒක නිකන් අනුන්ගේ දෙයක් වෙන දිහා වගේ ඔය නිකන් නාඩගම දිහා බලා ඉන්නා වගේ විවේකීව බලන්න. විරාග නිසිතං මේ එන දෙයට මේ මතුවෙන වේදනාව සුඛ වේදනාවක් ප්‍රීතියක් දුක් වේදනා මොන දේ වුණත් හඳුනාගන්න ගිය ගමන් අහු වෙනවා. මේ කට්ටිය එන්නේ යණ්ඩයි. උන්න යන්න අරපන් විවේකීව බලන්න හිටපන්. විරාගීව බලන්න මේක රංජනය කරන්න යන්න එපා. අභිරමණය කරන්න යන්න එපා. අභිවදිතබ්බං, අභිනන්දිතබ්බං, අජෝසේතබ්බං කියලා තමයි හිත කියන්නේ. මේවා අභිරමණය කරපම්, මේවා කතා කරපම්, මේකට බහගන්නින් කියලා තමයි ආශව ධර්ම කියන්නේ. බුදුජානක කියන හිත හදාන පළය, හිත හදාන පළය න අභිරමිතබ්බං, න අභිවදිතබ්බං, න අජෝසේතබ්බං. මේකෙදි මේ අභිවදිතබ්බං කියලා කියන්නේ මේ පේන දේවල් කතාවට ගන්න එපා. කතා කෙරුවොත් අහුවෙනවා. මම කතා නොකරම යන්න අරින්න. මම මොනම විදියකින් හරි මේ හිතින් විමසන්න ගත්තොත් තව කාට හරි කියන්න ගත්තොත් මේ මොකද කියලා කියන එක හැසු කරන ගත්තොත් දීර්ඝ කෙලස් රාශියක් එනවා. ඒවා ඉතින් කෙලින්ම නම් සම්පප්පලාප නෙවෙයි. නමුත් මෙව පිළිබඳව වැඩි විස්තර කතා කරන්න පටන් අරගත්තොත් මිනිස්සු මත් වෙනවා ඒවට. ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන වෙලාවේදී මේක ඉස්සල්ලාම යෝගාවචරයට සිද්ධ වෙන්නේ සම්මස්සන ඥාන අවස්ථාවේදී බොහෝ අරමුණු එන්න යන්න පටන් අර ගන්න ඔක්කොම මේ වතුරේ පාවෙන පාසි වගේ පදනම් බැතිව නෙවෙයි ඔහේ හුළඟේ ආකාශේ බලාකුළු වෙන්න වගේ ඔය හීන ලෝකයක් වගේ එහෙම නැත්නම් මේ චිත්‍රපටි තිරයක එක එක දර්ශන ඉන්න වගේ එන්න පටන් අර ගන්නවා. ඉතින් එන්න පටන් අරගත්තාම යෝගාචර ඉස්සල්ලාම් පොඩි බබෙකුට ගොඩක් සෙල්ලම් බඩු හම්බෙච්ච වගේ අරකත් අත ගන්නවා මේකත් අත ගන්නවා මේක මේකත් එක සෙල්ලම් කරන්න පටන් අර ගන්නවා. එතකොට හිත මේ වර්තමාන මොහොතේදී මේ සිදුවෙන එක අල්ලගෙන අන්වේ ඥාන වශයෙන් අතීතෙත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි මං ඉස්සරහා ඉන්නේ කරන්න භාවනා නොකරත් එහාගෙත් වෙන්නේ මේකයි මම කොතෙන්ද ගියත් වෙන්නේත් මේකයි කියලා අර පුංචි දේ අල්ලගෙන විශාල හීනමැවිලි වෙන්න පටන් ගන්නවා. ඒ හරිය හරීම රසවත්. කොච්චර රසවත් කියනවනම් සමහරුන්ට ඒ හරහා අතීත භවයේ කියන්න පුළුවන් තරමට යනවා. අනාගතයට වෙන්නේ මොකද්ද කියන්න පුළුවන්. මේ ඊශ්‍රායෙල් මනුස්සයා මොනවද හිතන්නේ කියන්න පුළුවන් තරමට එනවා. එහෙම නැත්නම් මේ වෙලාවේ මගේ අම්මා, මගේ ආච්චි, මගේ අත්තම්මා මේ මේ වෙලාවේ අසනීප වෙලා මැරෙන්න කිට්ටු වෙලා. එහෙම නැත්නම් යාට ලොකු සතුටක් ඇතිලා ගිහලා ඒ භාවනා කරනකොට sannivedana වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට යෝගාවචරය මේ එක කඳුලක් දිගේ ගියොත් භාවනා කල්ප ගානකට පස්සට යනවා. ඒක නිසා මේ වගේ වෙලාවෙදි මේ හිත හොඳට සරුපලෝක භෝග පැලන පැල කෙරුවේ නැත්නම් තනකොළ බීජ බොහෝම ශීක්‍රයෙන් වැවෙනවා වගේ මේ සඩු පොළවේ මේ කෙලෙස් නැති පොළවේ ඒ එක එක දේවල් හිතේ තියෙන අභිඥා ඥාන ගොඩාක් දේවල් වලට හටගන්ම ඉන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයා මේක ලොකු අතිරේක ලාභයන්නේ. ඉතින් යෝගාචරය මේ එකක් දිගේ හරි දුවන්න පටන් අරගත්තොත් ආය දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. නිසා අපි ලොකු සංසිලිය දින යෝගාචර මේක දැනගෙන මේ වෙලාවේදී මේ හිත හරියට මේ වැවෙන ගහක මේ ස්පර්ශක එහෙම නැත්නම් ඒකේ තියෙන මේ ගහ වැලක් වෙන්නේ අරම පැටලි පැටලිනේ. අන්නේ වගේ එනේන දේ අල්ලගෙන පහුරු බැඳගෙන නෙදුවන්නේ මේ පහුරු බැඳිල්ලක් මෙතන වෙන්නේ. ඒ නිසා මේක අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. අජෝසනය කරන්න එපා. අභිනන්ද කරන අභිනන්දනය කරනවා කියලා කියන්නේ යාට තීරණ පටන් ගන්නවා කවදාහක්වත් නැතුව ඉස්සර වෙච්ච දේවල් බොහෝම පිරිසිදු පෙරාත්ම පවා පේනවා. පේනවයි කියලා හිතනවා. ඉස්සරහටත් යනවා. අනුන්ගේ හිත් කියන්න පුළුවන්. নানা ආකාර දේවල් පටන් ගත්තට පස්සේ ඉතින් ඔයාට නැද්ද මෙහෙම එකක් මම මම මට නම් මෙහෙම එකක් ආවයි කියලා ඉතින් නිදා ගන්න ගියාම කුටු කුටුව පටන් ගන්නවා. හෙට්ට උදේ වෙනකම් පචකෙලි. අර මිනිස්යාටත් බියර් බෝතල ලැබුවට වැඩිය බ්‍රැන්ඩි බෝතල ලැබුවට වැඩිය අරකින් එනවා ඩෝප් එක. ඇයි මේ මිනිස්යා ඉතින් භාවනා කරන තමන් එක්ක එක එක බත්තලිය බෙදාන කන මිනිහනේ. පුදුමාකාර විදිහට මේක බටකැලේට ගිනි තිබ්බා වගේ යන්න පටන් ගන්නවා. මම දැක්කේ අපේ ලොකු සාංශේ විතරයි මේක හරියටම අල්ලගෙන කිව්වා මෙතෙන්දී අභිවදනය කරන්න එපා. අභිනන්දනය කරන්න එපා. අජෝසනය කරන්න එපා. අභිවදනය කියලා කියන්නේ කියාපාන. අභිනන්දනය කියලා කියන්නේ ඒක රස රස කරනවා. රංජනීය කරනවා. අජෝසනය අජෝසය කියන මේක මගේ කියලා බදා ගන්නවා. හැබැයි ඒකේ ඒ තරම්ම රසවත් නිසා කලාතුරකින් කෙනෙකුට තමයි මේ බුදුහා බෙලකු chance කියපු අදහස මතුවලා ඉන්නේ හිතෙන්නෙම මේක රහසේ හොරෙන් කණ්ඩම තමයි හිතෙන්නේ ඒ කන කන එකක් පාස ආයසරයක් අර වේලිච්ච ආශව ධර්ම ගලන්න පටන් ගන්නවා ඉතින් මම හුඟක් ওই පොත් කියවනකොට මම බලනවා මෙව්ව අල්ලගෙන මෙව්ව දිගේ ලනු දෙන ගුරුවරු මේ මේ භාවනා කරනකොට මම සබම්බුළු එන්නා වගේ මඩකොටක ගොජේ දමන්නා වගේ පැහැෙන රාකලයක වගේ එන්න පටන් ගන්න සමහරු මේවා පිළිබඳ පුදුමාකාර කතා කියව කිව්වා අර මිනිස්සු ඒකේ මේ අභිනන්දනය කරනවා අභිවදනය කරනවා අජෝසනය කරනවා ඉතින් කිලෝරක් නැහැ අර ගිය ගමන පැත්තකට ගිහිල්ලා මම ඉස්සලා ආපු කන පැත්තක දීලා පස්සේ ආපු අඟහල්ලාගෙන නටනවා කනබුජ්ජි කරලා. ඉතින් එතනදී මේ මතු කරන්නේ මේ ආශ්‍රව ධර්ම වංචනික ක්‍රමයෙන් ඇවිල්ලා මේක ඔක දාන්න හදන්නේ කියලා. එතනදී මේ මිනිසයා දකින්න එක විතරයි අවශ්‍ය කරන්නේ. මෙන්න මෙහිමයි මම මෙතෙක් කල සංසාරේ ආවුනේ. මම මෙහිම තමයි මගේ භාවනා මම ටැග් ගැහුනේ. මම කරුණා කළා මේ වෙලාවේදී මේකක්වත් විවේක නිසිතා විරාග නිසිතා මේව රංජනය කරන්න එපා. නිරෝධ නිසිතා මේවා ගෙවෙන හැටි විතරක් බලන්න. මේ නාලියන ගතිය අර මේ ඇඟේ එනවා. ඒක නිකන් මේ ටික වෙලා ගියම ගෙවිලා යනවා. විවිධාකාර සංඥාවල් එන්න පටන් ගන්නවා. ඒක ගෙවෙන පැත්ත බලන්න. විවිධාකාර සැලසුම් එහෙම නැත්නම් නව නිර්මාණය එන්න පටන් අර ගන්නවා. ඒ වෙලාව වෙනකොට පස්සේ ඒක ගෙවෙනවා. ආන්නේ විදිහ මේකේ නිරෝධය දැක්කනම් ඒකේ පටිනිස්සක් ගන්න පස්සේ කියලා කියන්නේ අතහැර දැමීම. මේක තමයි ජීවිතයේ සංසාරේ දාන වලින් අන්තිම ශ්‍රේෂ්ඨ දානයි. අපිට මේ දසදාන වස්තු දෙන්න පුළුවන්. අපිට ඇසිස් මස්ලේ උනත් දෙන්න පුළුවන්. නමුත් තමන්ගේ රුචිය දීලා දානවා කියන එක අන්තිමටම තමයි වෙන්නේ. මේ ආශ්‍රව ධර්ම තමන්ගේ රුචි අරුචිකන් දෙක හරහා තමයි රින්ගන්නේ අතුරට. එනිසා පැලිරකින් පුංචි මුලක් බහැලා අන්තිමට මුල නියෝයලා මහගලක් පුපුරනවා වගේ අපේ රුචි අරුචිකන් ඒ තියෙන මිම්ම හරහා ආශ්‍රව ධර්ම ගන්නවා. ඒක බොහෝම තුනී මෝදු වීමක් තියෙන ඊතර. බොහෝම තුනී මේ සීරා ගැලීමක් තියෙන. ආනේ සීරා ගැලීම අර ඇතුළට ගියාට පස්සේ ආය නැ ඔටුවට ගේ දුන්නා වගේ අර මුලක් බැස්සා වගේ උපුරු දෙකඩ කරනකම් හොයන්න බෑ. ඉතින් ඒක නිසා එතනදී බුදුරජාණන්සි තාමත්ම රැඩිකල් වාදීව විප්ලවවාදීව කියනවා මෙන්න මේ විදිහේ මේ විවේකයේ තියෙන වෙලාවේදී নানা ප්‍රකාර මේ එක එක දේවල් මේකට ඇවිල්ලා වැටෙනවා වැටුණට ඒවට පැලවෙන්න ශක්තිය නැහැ යෝජනා ආවට සබහාගත වෙන්න හැකියාවක් නැහැ ස්ථිර කරගෙන ඉන්න. ස්ථිර කිරීම තමයි මෝඩකම හරහා වෙන්නේ. ස්ථිර කිරීම හරහා ස්ථිර කිරීම තමයි තණ්හාව හරහා මාන්නේ හරහා දෘෂ්ටි හරහා සිද්ධ වෙන්නේ. ස්ථිර නොකර ඉන්නවා කියන එක බුද්ධ ශක්තියක්. විශාල බෝධිසත්ව ශක්තිය. විශාල පාරමිතා ශක්තිය. විශාල ක්ෂණ සම්පත්තිය. අපිට හිතෙන්නේ ඒක නෙවෙයි මොනවාරි කරලා මේක පටලවා ගන්නයි. කිසියම් දෙයකට පැටලෙන්නේ නැතුව ඒ නික්ලේශීව ඒකට මම පාවිච්චි කරන වචන තමයි විවේකීව විස්රාමයෙන් උදේකලා වෙලා ඉන්න පුළුවන් නම් නිවන් මේ ජීවිතේම ලබන්න පුළුවන් බවට නැත්නම් නිවන හඳුනාගත්ත බවට ආශ්‍රව හඳුනාගත්ත බවට හොඳම ලකුණ තමයි. ඉතින් මේකට නිර්මල කියන වචනේ පාවිච්චි කරනවා, නික්ලේශී කියන වචනේ පාවිච්චි කරනවා, විරාග, නිරෝධ, විවේක, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. නැත්නම් බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරනවා අතම්මේතාවයි කියලා. මේ එන දේවල් මතින් තණ්හාවක් හෝ දෘෂ්ටියක් හෝ මගේ කියන හැඟීම ආවනම් ඒකට කියනවා තම්මේතාවය කියලා. අපි මෙතක සංසාරේ කොට ගහන්න නම් ඔතනදී තම්මේතාවය ඇති කරන තමයි. දැන් අතම්මේතාව විශ්වාස කරගෙන අතම්මේතාව උත්තා භගවතා තස්මා අතම්මේතං අනන්තර අන්තරං කරිත්වා පටිපජ්ජති කියලා ඔය මේ සත්පුරුෂ සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරනවා මේ ප්‍රීතිය පහළ වෙද්දී දුක් වේදනා පහළ වෙද්දී විවිධාකාර සංඥාවල් ඇවිල්ලා අපිට හොල්මන් කරද්දී විවිධාකාර සැලසුම් එද්දී ඒකක්වත් මම කියාගන්නේ එකක්වත් මගේ කියාගන්නේ එකක්වත් මගේ ආත්මේ කියාගන්නේ ආනේ ඉඳ බලාන දිල්ල බලාන දිල්ලමට කියනවා නිකන් දුරස්ත බැල්මක් බලාන අනුන්ගේ දෙයක් බලාන වගේ බලාන හැබැයි මේ බලාන හිටියට මේ දේවල් ඇතුළට එන එකේ අඩුවක් අපේක්ෂා කරන්න එපා එව්වට විලිලැජ්ජා නැහැ. ඒවට කිසිම තරම් නැති දේවල්. උච්චර පිරිසිදු භූමියට කැත්ත නැතුව රිංගනවා. බනින්නත් එපා. මගේ කියා ගන්නත් එපා. ඒ නිසා ප්‍රතික්‍රියා නොකර සිටීම නොගැටී සිටීම මේ ටික තමයි තාදී ගුණය කියලා කියන්නේ. මේක තමයි භාවනා ලෝකේ භාවනා ජීවිතයේ දෙන උස්සස්ම ගුණ ටික මේ নানা ආකාරයෙන් ඇවිල්ලා මේ අපි වගලා ගන්න හදනකොට දැක්කේ ඇසැතුවට නමුත් දැක්කේ නැති කෙනෙක් වගේ කන් ඇතුණට තිබුණාට මොකද බීරෙක් වගේ ගන්ධ සුවඳ රහස පහස තේරුණාට තීරණ නැති මෝඩයෙක් වගේ මේ දෙයට මේ දේ කරපන් කියලා හිත පැනලා දෙන්න හදනකොට මෝඩයෙක් වගේ මලමිනියක් වගේ අරසා කරන්න පුළුවන් නම් ආන්නේ අරසා කිරීම වෙන්නේ මොකද්ද? ඒ සත්පුරුෂයන් දැකලා සත්පුරුෂ ධර්මයේ අහලා සත්පුරුෂ ධර්මයේ යම් ප්‍රමාණයකට උත්සාහ කරපු කෙනා. ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය ධර්මයේ අහලා ආර්ය ධර්මයේ හැසිරිච්ච කෙනා මේ වෙලාවේදී හොඳට මතක තියාගන්න සතන දිනන්නේ යමක් නොකර සිටීම. එතන එතන තියෙන ලස්සනම කැලේ අපි මෙතෙක් කල සටන් කරුවේ යමක් කිරීමෙන්. එතකොට වෙන්නේ මොකද්ද? කෙනෙක් පරදිනව වෛර කරනවා. දැන් මෙතන කරන්නේ අපිට හම්බ වෙන්නේ නිතරම ජයක්. එන කිසි කෙනෙකුට පූර්ණ සමාජිකත්වය ගන්න බෑ මොකද අපි යෝජනා ඉෂ්ට කරන්නේ ඉතින් මේ අපි මේ කතා කරන්නේ භාවනා කරනකොට අරමුණත් හොඳට ගෙවිලා විවේක වෙච්ච වෙලාවක নানা ආකාර විදිහට හිම්මෙන් ඇවිල්ලා ඉඟිබිඟි කරද්දී මුකුළු පාද්දී ඔළුව දාද්දී දැක්කේ නැතු වගේ ඉන්න කතාවක්. ඉතින් මේ සෙල්ලම්ම තමයි ගෙවල් දොරවල් වල ඉනකොට සිද්ධ වෙන්නේ. එදිනදා ජීවිතෙත් වෙන්නේ මේකයි. ඒක නිසා අපි මොනතරම් පිරිසිදු ජීවිතයක් ගත කරත් මොනතරම් පාහර තුච්ච ජීවිතයක් ගත කරත් අපි ඉන්නේ සමාජගත තැනක. මේක ඇත්තටම කියනවනම් මේ ශිෂ්ටාචාරයෙන් ඇතිවෙච්ච මොකද්ද උරස්පරසයක් මේකේ තියෙන. ඒ නිසා මේ ශිෂ්ටාචාරයට බාධා නොකර Taman මෙතනින් ගැලවෙන්න තියෙන එකම පිළියම තමයි ඔය එන කිසිම දෙයකට විරුද්ධ නොවි සිටීම. ඒසා බුදුරජාණන් වහන්සේ මේකට අවිරුද්ධ ප්‍රතිපදාව කියන වචනේ පාවිච්චි කරනවා. එන්න එන්න බයි කියන්නත් එපා. ආවට පැනලා දෙන්න යන්නත් එපා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ට කියා ගන්න තියෙන්නේ කියාගත්තා වෙයි Taman බීරෙක් වාගේ, කොළුවෙක් වාගේ, මෝඩෙක් වාගේ, කොන්දපන් නැති කෙනෙක් වාගේ, මලමිණියක් වාගේ ඔහේ ඉන්න බකන් නිලා ඉන්නවා කියන කල තියෙනවා. ඔහේ නිකන් බකන් නිලාන ඉන්නවා. එහෙම නැත්නම් මේ ගල්බ මේ මොකද්ද කියනවා මේ ගල් බුද්දයි කියලා. ගලකින් බුද්දෙක් හැදු බුදුහාමුදුරුවෝ හැදුවට පස්සේ ඒක ඉතර ඇවිල්ලා තන්න රති රගන ඇටුවත් එහෙම නැත්නම් නයෙක් පොළඟේ ගියාත් හැකරල්ලෙක් කැත්තයි ගියත් ගල් බුදු පිළිමට මොකුත් වෙන්නේ නැහැ. ආන්න එහෙම ඉන්න පුළුවන් නේද? මට එක දවසකුත් මම මට පතකයි එක මම කිව්වා. දෙවොක්න විහාරෙට මේ අම්මත් එක්ක මම යනවා ඒ කාලේ. ඉතින් ඉස්ලාමයි ජීවිතේ මම ওই පිංගම් ගඩොල් දැක්කේ එතනදී තමයි පුංචි කාලේ. හරි ආසයි. පිංගම් ගඩොල් ආයි ඉතින් ඔක්කොම ගමේ පන්සලේ කඩලා ලස්සන පන් විහාරය හැදුවා. ඉතින් ගියාම ඔක ඉඳගෙන ඉන්න ආසයි. ඉතින් අම්මත් අඬ ගන්නවා පන්සලට ගියාම අම්මා අර හොම්බ බිම තියාගෙන කීකේව ගාත වගේ කියන නහයෙන් කියන්නේ මොකද අර සෙම තද වෙලා ඉතින් මම ඔක අහගෙන ඉන්නවා. මං ඉන්නකොට දැක්කා මේ මේ මధుරේ ගිහිල්ලා බුදු විල මේ වැහුවා. දැන් මට නිකන් මගේ ඇඟේ වැහුවා වගේ මේක නිකන් දැන් කරන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ මං අම්මට කතා කරලා කිව්වා මේ මදුරෙක් අහුවයි කියලා බුදු පිළිමේ. අම්මා කිව්වා බුදුහාමුදුරෝ ජීවත් වුණත් ඕකට මොකක් කරන්නේ නැහැ කිව්වා. ඔය පිළිමේ විතරක් නෙවෙයි බුදුහාමුදුරෝ සජීවීව හිටියත් ඕකට කලබල කරන්නේ නැහැ කිව්වා. මට හිතුණා අම්මගේ වයර් මාරු වෙලා මේක මේ මටවත් ඉන්න බෑ මේ බුදු පිළිමේ වහලා මේ මට මේ මදුරෝ දඟලනවා. අම්මා කියනවා බුදුහාමුදුරු ජීවත් වුණත් ඒ මధుරියක් ඇහුවයි කියලා මොනවත් කරන්නේ නැතික තමයි බුදුහාමුදුරගේ ගුණය කියලා. අපි හැම දෙකට ගිහිල්ලා තිබුණ ඉස්කෝලේ. මට ගොඩාක් කල්යනකම් මතක් වුණා මේක මේ අම්මා කියපු තාලේ මේක බාර ගන්නවද? දැන් මధుරිය කියලා වැව්වට පස්සේ <coughs> මගේ ඒ දවස්වල කූඩැල්ලක් කෑවොත් ඌ අරන ගැටයක් ගහලා ලිපට දානවා. ගැටයම ගහනවා. තෝ මගේ කෑවනම් මං තෝ කනවා. මధుරියක් ගහනවා නම් තලලා අම්බරනවා කුඩු කුඩු වෙන්න අඹරන. ඒ තරම්ම මේකට මේකට අත තියන්න දෙන්නේ එහෙම රැක්කේ. ඉතින් අම්මා කියනවා ওই මඳුරෙක් කවට බුදු පිළිමේ බුදුහාමුදුරු පණ තිබ්බත් මුකුත් කරන්නේ නැතිලු. ඉතින් මේකට අපි කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා. තහදී ගුණය කියලා කියනවා. උපේක්ෂාව කියලා කියනවා. අවිරුද්ධ ප්‍රතිපදාව කියනවා. සාමීච ප්‍රතිපන්න කියනවා. අරණ ප්‍රතිපදාව කියනවා. මේ හැම දෙයකින්ම කරන්න හදන්නේ මේ එන උසුළු විසුළු කවදාකවත් නතර වෙන්නේ අරිඹුවක නතරයක් වෙන්නේ ඒක බුදුරජාණන් සිතාමත්ම ලස්සනට කියනවා මහණෙනි මම කවදාකවත් ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒකට ලෝකයා මහත් එක්ක ගැටෙන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ කියලා. මේ බුදු වචනේ. බුදු වුණත් කෙලස් එනවා. බුදු වුණා සංඥාවල් එනවා. බුදු වුණත් වේදනා එනවා. ගුණ සංස්කාර නැට වේදනාවට විඳින්න කෙනෙක් නැහැ එතන. සංඥා ආවට හැඟුමක් ගන්න කෙනෙක් නැහැ එතන. සකස් කිරි සංඥා සංඥා සංස්කාර ආවට සංස්කරණය කරන කෙනෙක් නැහැ. යෝජනා ලක්ෂයක් වෙනවා ස්ථිර කරන්න කෙනෙක් නැහැ. මිනිසා බුදුජානනාංශේ කරා මුළු ලෝකෙම එනවා. අපිට ඕන අපි ලෝකයට ඇවිදින්න බෑ. බුදුන්සේ ඉන්නකන බලනකොට ලෝකේ බුදුහාමරට කරකෙන්න පටන් ගන්නවා. ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. මෙන්න මේ විවේක මනස ආපුවාම කිසිම විලිලජ්ජා නැතෝ හොඳත් වෙනවා නරකත් වෙනවා හරිත් වෙනවා වැරදිත් වෙනවා මොන්නම තේරුමක් බේරුමක්වත් නැති අමු මෝඩෙක් වාගේ මේක තියා බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට අපේ අම්මා කවදාකවත් මේක අපිට කියලා දෙයි කියලා හිතනවා අම්මලා දන්නවයි කියලා හිතනවද මේක අපේ ගුරුවරු දන්නවයි කියලා හිතනවද කවුරක්වත් දන්නේ ඔක්කොමල දන්නේ ගැහුවොත් ගහපන්. බැන්නොත් බැන්න. මම බලාගන්න. ඊට ටික උඹ ගහලා වරේ. ඕන්න අපිට දෙන බණ. බුදුරජාණන්සේ කියනවා ගැහුවට ගහන්න යන්න එපා. බැන්නට මනින්න යන්න එපා. ඔය කර්මයක් ගෙවෙන වෙලාව අලුතින් කර්ම රැස් කරන්න එපා. උඹ බුද්ධ පුත්‍රික වෙන්න ඕන නම් ගහක් ගලක් වාගේ මැටි බුද්දෙක් වාගේ බලාගෙන හිටපන්. ඒකට අපේ හිත උනත් කියන්නේ අල්ලපු ගෙදර මනසක් කියන්නේ මහා නෝන්ජලයි කියලා. මහා බය ආතු මිනිස්සෙක් මේ කොයි දේ ආවත් ගණන් ගන්නෑ කියලා. බුදුජානක අපිට නිහඬ බණකින් කියනවා දරුවා මම ගැලුණෙත් උහුම තමයි. මට වෙන ශක්තියක් තිබුණේ මට ප්‍රතික්‍රියා නොකර සිටීමේ ශක්තිය තියෙන බුද්ධ ශක්තියක් මේක. එතින්ද එන්න බෑ මම මේක සුද්ධ කළා කියුවේ නැත්නම් ඔයගොල්ලෝ පටලවා ගන්නවා. සීලයක්, දානයක්, සමාධියක් නැතුව. දානදී සීලදී සමාධිය හරි වැරදි හොඳ නරක හරි බලපෑමක් තියෙනවා. හරියට දානේ හොඳ නරක හොයන්න ඕනේ. මෙතෙන් ආවට පස්සේ හොඳ නරක දෙකටම සැලෙන්න එපා. ලාභ පාඩු දෙකටම සැලෙන්න එපා. යස ආයස දෙකටම සැලෙන්න එපා. දුක සැප දෙකටම සැලෙන්න එපා. නොසැලෙන්න පුළුවන් ශක්තිය උරගාලා බලන්නේ ඒ කාය සංස්කාර වචී සංස්කාර ගෙවුනට පස්සේ ඊට ඉස්සෙල්ලා කරන්න ගියත් ඒත් තකතිරුකමක් මෙතෙන් ආවට පස්සේ නිකිරුවා නම් ඒත් තකතිරුකමක් ඔන්න ඔය හරහා තමයි අවිද්‍යාව දුවන්නේ. එනිසා මෙතෙන් ඊට හදා ගන්නවා කියන එක වෙන කතාවක්. හදාගත්ත දෙයට තරමට ඒකට ගැළපෙන විදිහට හැසිරෙනවා කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඒක තනක නිකන් ජාතක කතාවක සඳහන් වෙලා තියෙනවා සිටුවරේගේ හදිසි අභාවයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ රජුරෝ ඒ ප්‍රදේශයේ සිටු තනතුර එයාගේ පුතාට දෙනවා. ඒ සාමාන්‍ය වෙන්නේ ඒකනේ. ලොකු පුතාන්නේ බූදලයන්නේ. ඇත්තටම සිටු කියලා කියන්නේ දැන් කාලේ හැටියට කියන්නේ බැංකුවක් වගේ. රජුරන්ට අවශ්‍ය වුණ ණයක් ගන්න, රටවැසියට අවශ්‍ය වුණ ණයක් ගන්න. ඉතින් විශාල බැංකු කාර්යයක් වගේ තමයි සිටුවරෙක් කියන්නේ. සෙට්ටි. ඉතින් රජුරෝ පණිවිඩයක් කරනවා මේ ආමංගල කටචුනන ලොකු පුතාට එන්නේ කියලා. ඉතින් එනකොට මිනිහා සරම භාගයක් උස්සගෙන දුවගෙන දුවගෙන එනවා මාලිකාවට. ඉතින් රජුරවන්ට හරි හිත නරක් වෙනවා. මිනිහසගේ අර මහමිනියගේ තිබුණ ගුණ නැහැ. තලතුණකම නැහැ. ඉතින් කෙසේ නමුත් ඇවිල්ලා ආය සභාවට ආවට පස්සේ මම එන්නේ කිව්වොමට මේ සම්මානයක් දෙන්නයි. තාත්තා ඉන්න කාලේ වෙන්න මේ මේ අපිට සහයෝගය දීලා කටයුතු කරා. ඒ නිසා මේ පැත්ත බලහත බලාගෙන එහෙනම් ඒ සිට තනතුර ගන්නයි කියලා ඊට පස්සේ මනසෙන් මේ බලාපොරොත්තු වෙනවා කියලා රජු වණදී 5000 5000 බුදුහන්න දේවන්වංශ බොහොම පිංචිත් දෙනවා කියලා යනවා රජු ආයෙ ගිහිල්ලා සීමන්තු කවුලිය මරනවා අර මනුස්සයා බොහොම තැම්පත්ව ආපහු යනවා එනකොට තිබුණ කලබලේ මොකක්වත් නැහැ රජු රහතන් මීයා කාට බලව මේ පොඩි නිලියක් දීපු ගමන් මීයා ඇඳලානේ දැන් දැන් අර අමතර ගතියක්. පාය පයින්ට කාර්යයක් කියලා ගෙන්නනවා. ඉන්නාන මම එනකොට බැලුවා ඔබ බොහොම සෙල්ලක්කාරී ලන්දාරෙක් විදිහට කඩාන බැනගෙන ආව මාලිගාවට. දැන් මට මේ මේ හිතුතනතුරු දුන්නාට පස්සේ මට නිකන් බොහොම තලතුණකමක්. මොකද්ද මේ මේ මායාවේ වෙනස කියලා. ඊට පස්සේ කොළේ එනකොට ආවේ රටවැසියෙක්. යනකොට ගියේ සිටු කෙනෙක් නේ මහරජුට. අන්නේ වගේ මේ தත්ත්වෙට හිත ආවට පස්සේ ඒකට ගැළපෙන්න හැසිරෙන්න දන්නේ නැතිකමයි මෙතන සඳහන් කරන්නේ සත්පුරුෂයෝ දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරලා පුරුදු නැහැ. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. ආර්ය ධර්මයේ හැසිරෙලා නැහැ. ආර්ය ධර්මයේ හැසිරලා පුරුදු නැහැ. ඉතින් ඒක නිසා අර පරණ පුරුදු කාලෙටම වේදනාවක් ආපු ගමන් ඉතින් නඟලනවා. සංඥාවක් ආපු ගමන් නඟලනවා. එහෙම නැත්නම් මොන හරි හිතට ආපු ගමන් නඟලනවා. නොදඟලා බෑ. ඒ ඇඟේ හැටි. නමුත් පුළුවන් තරම් බලන්න ඕනේ. මෙවුවා එනකොටයි දැඟලිල්ල තියෙන්නේ. එකක් මතක තියාගන්න ඕනෙම දෙයක මේ ලෝකේ යන දිහා බලන්න යන දිහා විවසීමෙන් බලන්න පුරුදු කරපු කෙනාට කිසිම දඟලිල්ලක් නැහැ. මේ ලෝකේ අපි නලවගෙන පිනවගෙන නටාගෙන ඉන්නේ එනකොට තමයි. යනකොට තියෙන මහා කාලකන්නිකමක්. මහා මුස්පීන්තුවක්. මහා පාළු ගතියක් තියෙන. ආනේ පාළු ගතියට හුරු කරුවොත් හිත ගෙවෙන පැත්ත බැලුවොත් ඔය කිසිම දෙයක දඟලිල්ලක් නැහැ. ඒ නිසා මේ Nirodha පක්ෂය ගෙවන් වෙන පැත්තේ වේදනාව එන හැටි නෙවෙයි. පුළුවන් නම් හරහා ගිහිල්ලා යන හැටි බලන පුංචි වේදනාවක. විවිධ සංඥාවල් එනවා. විවිධ සංඥාවල් කොක්ක වැදුන්නේ නැත්නම් අපේ අපේ ස්ථිරත්වයේ උනේ නැත්තම් ඒ සංඥාවල් යනවා යන්න. එයාට රැඳෙන්න ඉඩක් නැතිනවනේ. යන හැටි බලන්න. ඒකම විවිධ අදහස් එනවා. නව නිර්මාණ සැලසුම් ඒවට කිසිම ඡන්දයක් නොදී ඒවා දීවිලා යන හැටි බලන්න. ඒත් එක සියලුම ආශ්‍රව ධර්ම ගෙවෙනවා. සියලුම කෙලස් ගෙවෙනවා. විස්රාමයේ ඉතුරු වෙනවා. මොනම විදිහකින් හරි ආශ්‍රවයක් නැතර වුණොත් බුදුරජාණන්සේ ඒකෙන් ಜಾති ධර්මය, <clears throat> ජරා ධර්මය, ශෝක ධර්මය, පරිදේව දුක්ඛ, දෝමනස කියන සෙල් ඒ දුක් ටික සේරම ඔය අර යෝජනා ඉස්තිර ඉස්තිර කිරීම හරහා තමයි සිද්ධ වෙන්නේ. ඉස්තිර නොකරනවා නම් <clears throat> චිත්තක්ෂණය බුදු වෙනවා. ඉස්තිර කෙරුවොත් අපායක් සංසාරයක් වාසන ලබනවා. ඒ නොදැනුවත් අපහරහ සිද්ධ වෙන මේ ඡන්දේදී මහරහා අතීසී මහරහා ඉස්තිර කිරි මහරහා ජාති ජරා ව්‍යාධි මරණ කියන රෝග දුක් ගොඩකට සම්බන්ධ වෙනවා. නමුත් ඉවසන සුළු ගතිය අෂ්ටලෝක ධර්මේ කම්පාන වෙන ගතිය ප්‍රතික්‍රියා නොකරන ගතිය විරුද්ධ නොවි නොවන ගතිය පවතින සාමීචිය හිටිනවා කලබල කරන්න යන්නේ යුද්ධ ප්‍රකාශ කරන්න යන්නේ. අරණ ප්‍රතිපත්ති කියන්නේ රණ කියලා කියන්නේ යුද්ධේ අරණ ප්‍රතිපත්ති කියලා කියන්නේ අසී අසාධාර්ණ්‍ය සිද්ධ වෙනවා තමන් ඉස්සරහ. කරබන ඉන්නවා මේකට විරුද්ධ නොවි. ඔය අසාධාර්ණ වුණා සිද්ධ වෙන්නේ මොකද්ද හේතුඵල ධර්මයකට. ඔය මම පෙන්නයි කියලා ඔක වෙනස් කරාට ඔක වෙන්න තියෙන දේ වෙනවා. ඒක නිසා මම හොඳ අවදියේ බලාගෙන ඉන්නවා මේ සම්පූර්ණ අසාධාර්ණෙ වෙද්දී. එහෙම නැත්නම් සම්පූර්ණ සාධාරණයක් වෙන ලොකු සතුටක් වෙනවා හිත උලුප්ප ගන්න යන්නේ හිත උදුම්ම ගන්න යන්නේ ඒක දිහා බලා ඉන්නවා කියන එක ඒක අපි බුදුහාමුදුරන්ට හේතු කරලා හෝ ජාතික වීරයන්ට හේතු කරලා හෝ නැත්නම් ලෝකේ ඉන්න වීරයන්ට හේතු කරලා උන්ට ඒ ඇත්තන්ට වැඳ වැඳ හිටියට අපිට මේ ගුණේ ඉන්නේ අපි බුදු වෙන්න ඕනේ අපි වීරෙක් වෙන්න ඕනේ අපිට මේක කරන්න පුළුවන් කියන හැකි සංඥාව ගන්න ඕනේ අරගෙන ඉන්න බලන්න කියනවා. උඹට කෙලේශයක් ආපුවාම කියනවා. උඹට පුළුවන් නම් මගේ සතිය කඩපන්. විවිධ ආසාවල් නෝ කියන කෙලේශයක් තමයි ආශාවක් තමයි තණ්හාවක් තමයි පුළුවන් නම් සතිය කඩපන්. මිනිහා නටවලා ගියාට පස්සේ ආයෙ සතිය පිහිටව ගන්න පුළුවන් නම් අරයාගේ කියලා කෝලම් ඔක්කොම ඉවරයි නේද එතනින්. සැලුනොත් අයියෝ මෙච්චර කරන මටත් රාගය ආවනේ ඔච්චර කරන මටත් කෙලෙස් ආවනේ කියපු ගමන් ඒක ඇවිල්ලා පළපදියම් වෙනවා. වරෙන් උඹ ආවයි කියලා ගණන් ගන්නෙත් නැහැ ඵලයන් කියන්නෙත් නැහැ ගියාට පස්සේ බලනවා මට තිබුණු විදිහට සත්‍ය පිටවන්න බැරිද කියලා හොඳට මතක තියාගන්න අනන්ත අප්‍රමාණ වාරයක් අපින් ශ්‍රද්ධාව කැඩෙන්න පුළුවන් අනන්ත අප්‍රමාණ වාරයක් අපිට වීර්ය නැතිලා අපිට නින්දට වැටෙන්න පුළුවන් අනන්ත අප්‍රමාණ වාරයක් අපිට සතිය කැඩෙන්න පුළුවන්. අනන්ත අප්‍රමාණ වාරයක් අපිට සමාධිය කැඩෙන්න පුළුවන්. අනන්ත අප්‍රමාණ වාරයක් අපිට ප්‍රඥාව කැඩෙන්න පුළුවන්. නමුත් කිසිම ලෝකේ බලවේගයක් නැහැ. නැවත සද්ධාහ පිහිටවන්නේ නැහැ. ත්‍විටවන දෙන්නේ නැහැ කියන බලවේගයක් ලෝකේ නැහැ. නැවත මට වීර්ය කරන්න බෑ, නිවීර්ය කරන්න දෙන්නේ නැහැ කියන බලවේගයක් ලෝකේ නැහැ. නැවත මට සත්‍යමත් වෙන්න බැරි වෙයි. සත්‍යමත් කරන්න දෙන්නේ නැහැ කියන බලවේගයක් ලෝකේ නැහැ. මේ කොච්චර කැඩලා ගියත් මට නැවත සමාධිය ගන්න පුළුවන් කියන එකට විරුද්ධ වෙන්න බලවේගයක් ලෝකේ නැහැ. අපි කොච්චර මෝඩකමක් කරත් නැවත ප්‍රඥාවන්ත වෙන්න පුළුවන් ශක්තිය නැහැ මේකට භව විභව ශක්තිය කියලා කියනවා. මේක නැති කරන්න බෑ අපෙන්. తాවකාලිකව සද්ධාව කඩන්න පුළුවන් නැවත ඇති කරන්න පුළුවන්. తాවකාලිකව නිදිමත ඇති වෙලා වීර්ය නැති වෙනව නමුත් ගන්න පුළුවන්. සතිය කැඩෙන්න පුළුවන් ගන්න පුළුවන්. අන්නේ නැවත ඇති කිරීමේ ශක්තිය තමයි manussකම කියන්නේ. අපි වෙලා තියෙන කැටිච්චෙක් ගැන නිකටි ගහගෙන ඉතින් කන ගන්නවා අයියෝ ලස්සන ජීවන සද්ධාව කරනව නැද්ද කී විතර කරමිනිය කරපු දෙය කියලා ඉතින් කෙලෙස් ධාරාවක් ගලනවා අපිට කියන්නේ හරි සද්දාව කැඩුනා. මොනවාක්වත් නඩු එපා. ඒ සිද්ධිය එතනින් ඉවරයි. ඊගාට සද්දා ඇති කරන්න මොකද කරන්න? ඔක්කොම අංගපසංග ටික තියෙනවා. මේ වෙලාවේ නින්දට වැටලා Tamanට ගැලපෙන්නේ නැති විදියට වැක්කිරලා නිදිමත වුණා. මොකට පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඕනතරම් පශ්චාත්තාප. ඒකට බර ගාණක් ඇවිල්ලත් කියාවි ඔව් ඔව් ඔව් එහෙම තමයි කියනමුත් එක්කෙනෙක්වත් හම්බෙන්නේ නැහැ. ඊගාට සද්දා ඊගාට වීර්ය පිහිටුවා ගන්නේ මොනම දෙයක්වත් අඩුවක් නැහැ. සත්‍ය සම්පූර්ණ නැති විලාපේ සතු මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කියන කේලම් කියන තැන් වලට වැටෙන්න පුළුවන්. නමුත් නැවතත් අපිට සතිය පිහිටුවලා මේ දේවල් නොකරනද ඒ ශක්තිය ගන්න පුළුවන්කම තියෙනවා නම් මොකද්ද පිළිලා තියෙන්නේ? මැණිකක් අරගෙන අසුචි වලක වැටුණයි කියලා. මැණිකේ වටිනාකමේ අරිබුවක්වත් වෙනස් වෙනවද? ගොම ටිකක් ගෑවුණායි කියලා. මඩ ටිකක් ගෑවුණායි කියලා. ඔය අපේ කණේ දාන කරාඹුවක කච්චල් බැඳුණායි කියලා. අපි විසිකරනවා. ඒ කපපුවම ආයෙ රත්තරන රත්තරනවා තමයි. බුදුරජාණන් කියන්නේ මනුස්ස හිත අන්‍ය වගේ පුදුමාකාර ශක්තියක් තියෙන එකක්. අපි අර ගෑවිච්ච පොඩි කුණු කච්චලේ අල්ලගෙන. අර ගෑවිච්ච පොඩින් ගෑවිච්ච අසුචි ටික අල්ලගෙන. ගොම ටික අල්ලන්නේ මැරෙන්න දඟලනවා. අපි දන්නේ මේ ඇතුළේ තියෙන දඹරත්තරණක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ඒ පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං මහන්නේ මේ හිත අසුචිවලකට වැටිච්ච රත්තරන් ගුලියක් මණිකක් වගේ ඒ අසුචිවලින් රත්තරන් මොකක්වත් වෙන්නේ නැහැ. පිටින් ගෑවෙනවා ඒක වෙනම කතාවක්. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති අසුතත් පුතජනේ ඒක දනියා ගත්තාම පේන්නේ අසුචි ටික විතර යාට පේන්නේ නැහැ. අත්තන්න බේන්නේ. ඉතින් ඒ නිසා හරියට කන ගන්න ෂි. අර මොකද ඇල්ලෙන්නෙත් අසුචි, පේන්නෙත් අසුචි. ඒ නිසා එවැනි කෙනාට කවදා චිත්ත භාවනාවක් හරියන්නේ නැහැ කියලා කියනවා. මොහු සරුවචන සඳහන් කරනවා පබසර මිදම් බික්ක වේචිතා අගන්තුකේ උපක්ලිට උපක්ලිටන් තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. ආර්ය ශාවකයා දන්නා මේක දැන් අසුචි ගෑවිලා තිනවා ගොම ගොඩ පැටලලා තිනවා උත් මේක මැනිකක් බව දන්නවා. මේක දඹරත්තරන් බව දන්නවනම් එයා දන්නවට පිට තියෙන ටික පිහන පමා විතරයි තියෙන්නේ. ඒ නිසා එයා බොහොම හැකි සංඥාවෙන් ඒ ටික පිහලා අරිනවා. අන්න ඒ වගේ යාට යාට චිත්ත භාවනාව හරියනවා. හරියන්නේ මොකද මේ අපි දැනටමත් ලබලා තියෙන මනුස්සාත්ම භාවය අපේ හිතන තරම් තුච්ච නිහින තත්වයකට වෙලා නැහැ. ඒක ඒක දඹරත්තරණක් තියෙන්නේ. අපි අනුන්ගෙත් නරකයි කුණ බලන්න. තමන්ගෙත් නරකයි කුණ බලන්න. කුණ බලලා කරන හැම කතාවකදීම ආශ්‍රව ගන්නවා. එහෙම නැතු මේ මම උඩ ධාන මම බුදු වුණා මම රහත් වුණා කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. අපිට නැවත ශ්‍රද්ධාව ඇති කරන්න තියෙන ශක්තිය නැති කරන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැහැ. අපිට නැවතත් වීරවන්ත පුළුවන් වෙන්න පුළුවන් ශක්තිය සදාතන නැති කරන්න පුළුවන් බලයක් මේ ලෝකේ නැහැ. නැවතත් අපිට තුච්ච වෙලා ගියත් ආය සත්‍යපත්තහණි කරන්න පුළුවන් සත්‍ය වඩන්න පුළුවන් කියන එක අපෙන් අයින් කරන්න පුළුවන් බලයක් ලෝකේ නැහැ. මේ අපි යම් දවසක ඇති කරගත්ත සමාධියක් ආයෙ එන්නේ නැහැ. එතකොට දෙන්නේ නැහැ කියන බලයශ ලෝකේ නැහැ. බුදුහාමුදුර ලැබුපේ තරුණිතඥානෙ දක්වම ඥානෙ වඩන්න පුළුවන් ගැතිය අපෙන් සදාකාලික අයින් කරන්න පුළුවන් ශක්තියක් නැත්නම් ඒ මිනිස්සු එතෙන්ල මිනිස්සෙක් වෙනවා. ඔය සතුටු දෙකේ වැඩ කරන්න යන්නේ. තුට්ටු දෙකේ වැඩ වලට අඬ හො ගන්න යන්නේ. අනුගේ තුටු දෙයක් වැඩ දැක්කට ඒ මනුස්සය පහත් කළා සලකන්නේත් නැහැ. පුදුමාකාර විදියෙ නිකන් මේ වටිනාදී වටිනා විදියට සලකන ගතියක්. ඒ නිසා මේ දර්ශනා පහතබ්බා කියන එක පෙන්නකොට සරුවචන් වහන්සේ ඊටාම ගැඹුරින් පෙන්වන අවශ්‍ය තැනට ආවට පස්සේ මම ඒ වට ඒ වචන නැවතලත් කියන අවශ්‍ය තැනට ආවට පස්සේ පවු නොකිරීම තමයි මුළු ජීවිතයේ තියෙන වටිනාම සන්දර්භය. පින් කිරීම නෙවෙයි. එතෙන්ට ගියාට පස්සේ මේ පින් කරනවා කියන කතාවේ කිසිම සම්බන්ධයක් නැහැ. හිත පිරිසුදු කරගත්තට පස්සේ මම මේක අනිච්චන් දුක්ඛං අනත්තං කරවොත් හොඳයිද? මම බුද්ධානුස්සති වැඩුවොත් හොඳද? මම මෛත්‍රී භාවනා වැඩුවොත් හොඳද? අසුභ භාවනා වැඩුවොත් හොඳද? දෙතිස් කුණප වැඩුවොත් හොඳයි කියන්නේ අනී අර පෑදී දිහට බොරදී එකතු කරනවා. අර දුවාගත්ත කිරි බාල්දියට ගොම දැම්මා වගේ. මොනම පිනක්වත් දෝන්නේ මේ පිරිසුදුකම තමයි ඕන කරන්නේ. මොනව දැම්මත් ඒකට කුණක්. ඒ නිසා ආශ්‍රව ගැන දන්නේ කනා ජානතෝ භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි මහණේ දන්නා වූ දක්නා වුණා කෙනාට මම ආශ්‍රව ප්‍රහාණයක් කතා කරනවා පිරිසුදු කරගත්තට පස්සේ මේ වාජනයේට මොනම දෙයක්වත් එකතු කරන්න යන්න එපා එකතු කරන හැම දෙයක් කරාම ආශව ධර්ම අනුසය ධර්ම එනවා මොකද ඒවා හිතලා කරන දේවල් හිතලා කරන හැම දෙයක්ම කැලිසිලා තියෙන සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්චා හිතලා කරන හැම දෙයක්ම සංස්කාරයක් හැම සංස්කාරයක්ම දුකක් හැම සංස්කාරයක්ම අනිත්‍යයි ඊටදී කොච්චර වටිනවද පිරිසුදුකමට ගිහිල්ලා එන දේ දිහා බලන එක හිතලා නෙවෙයි ස්වභාවයෙන් එන දේ එතකොට එන්නේ එන්නේ එන්නේ අර ආසව ධර්ම වියලා දැමීමක් සිදු වෙනවා සියලු කෙලස් කිවා දැමීමක් සිද්ධ වෙනවා මොන දෙයක් දැම්මත් ආයේ ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන විශාල වියපුලකට එන්න පටන් ගන්නවා එසා භාවනා යම් දවසක පිරිසුදු හිත කාය සංස්කාර වචී සංස්කාර ගෙවම් කළා අරමුණක් නැති නිමිත්තක් නැති කර්මස්ථානයක් නැති ඒ තැනට ගියාට පස්සේ හිතාගන්න බොහොම ලොකු ගමනකින් මම දැන් විවේක කරගත්තා. අනේ මේ පෑදීදියට බොරදියෙක් වෙන්න එපා. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා කියලා එකතු කරන්න යන්න එපා. එකතු නොකර හිටියොත් ටික වෙලාවක් ඇඟ කිලිපොළනවා. නිකන් පාළු ගතියක් දැනෙනවා, කම්මැලි ගතියක් දැනෙනවා. නමුත් නොබෝ වෙලාවකින් බුදු බලේ ඉන්න පටන් ගන්නවා. නොබෝ වෙලාවකින් ධර්ම බලේ ඉන්න පටන් ගන්නවා. නොබෝ වෙලාවකින් සංඝ බලේ ඉන්න පටන් ගන්නවා. නොබෝ වෙලාවෙන් තමන්ගේ සීලයේ අදිෂ්ඨාන ශක්තිය ඉන්න පටන් ගන්නවා. ඒකල මේ හිස්තන ඒ විවේකය වැඩි කිරීම සඳහා යමක් කළ යුතුද? ඒක තමයි මනසිකරණය කියලා කියන්නේ එතන. ඉතින් කියන අතර යමක් නොකර සිටීම ඉතින් ඒක නිසා එක සැරෙන් පළවෙනි සැරේ කාටවත් ඔක් කරන්න බෑ. හැම කෙනාම එතෙන් ගියාට පස්සේ ඉතින් බැහැියක් වෙන්න හදනවා, අයියා වෙන්න හදනවා, ගරු වෙන්න හදනවා, පඬිතුකම් කරන්න හදනවා, ගිහිලා අනා ගන්නවා. නමුත් ඒක නැවත නැවත කරන්න තියෙන අවස්ථාවක් කැඩෙන්නේ නැහැ. මේ ධර්මයෙන් කරන්නේ බණ කීමෙන් කරන්නේ කෙවෙලා විරිසුදුකම මතු කරලා තකතිරුකම නිසා අනාගත කෙනාට කියනවා ආයේ තකතිරුකම කරන්න එපා එච්චරයි. එතකොට මේ මනසට බණ ඇහෙනකොටම නිවන් දකින්න. අඩේ මං එදා කරුවේ මේක අනාගත එකනේ මං දන්නේ නැහැ මේකයි කියලා බැලිලා මට එදා අනන් නැතුව ඉන්න තිබ්බනේ කියලා ඒ ඒ අදිෂ්ඨානයෙන් අනිදාස කියලා වාඩි වෙන්න වාඩි වෙනකොටම නිවන් දැකලා. වාඩි වෙනකොටම යන්නේ පැහැදිලිදියට බොරදිය එක් නොවන අදහසින් ඒ නිසා අද ධර්ම දේශනාවෙතුත් අවසාන වශයෙන් සියලු දෙනාට පැහැදිලි කරගත්ත ඒ දියට බොරදිය එක් නොකර ගැනීමේ අදිෂ්ඨාන ශක්තිය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා